දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ඉතුරු වුණ කමඨහන් කවියක් සමග මැදදී බලමු නිකම් කම්මැලි වෙලාවක හැබැයි කවිය ඊට වැඩි කම්මැලි එකක්ද දන්නේ අද දින ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 31ක් ලැබී තිබෙනවා. 31ක්. 31ක් පිළිසරණ ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා. පිළිසරණ ආරාමයෙන් ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා. ඒකෙන් පටන් ගමු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් මෙතන ඇයි කයට සිත යොදා ඉන්න විට පිම්බීම හැකිලිම ප්‍රකට විය. පිම්බීම ඉදිරියට ඇදී යාමක් තෙරපීමක් රළුව ගොරෝසුව වැටහින. හැකිලිම බස යාමක් සැහැල්ලුව වැටහින. දිගටම ඒ දිහා බලා සිටින විට පිම්බීම හැකිලිම කැඩි කැඩි යන ගතියක් පිම්බීම හැකිලිම දෙකක් අතර හිඩැස විශාල වන ගතියක් පිම්බීම හැකිලිම සැහැල්ලු වන ගතියක් දැනෙන. විනාඩි 10කදී පමණ පිම්බීම හැකිලිම නොදැනී යයි. හිස් අවකාශයක් පමණක් ඉතිරි වේ. තවදුරටත් කරගෙන යදී මුළු ශරීරයේම මීමැසි පොදියක් මෙන් දඟලන නලියන ගතියක්ද වැටහුණි. මේ තත්ත්වය විනාඩි 15ක් පමණ තිබුණි. සිතුවිලි අඩු වී සියුම් වී ඇති බව වැටහුණි. සමහර වෙලාවන් වල ඉඳි කටුව වලින් අනින්නාක් මෙන් මස්පිඩු ඇඹරෙන්නා වාගේ වේදනා දැනේ. ඒවා දෙස බලා ඉන්න විට ගොරෝසු වී ක්‍රමයෙන් සැහැල් වී විසිරී යයි. ශරීරයට සැහැල්ලුවක් දැනේ. උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔයිට මේ විදිහට සැහැල්ලු ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් ගමන්ට බාධාවක් නැත්නම් මේ සිද්ධියම මේ චක්‍රයම දහස්වර කරන්න ලවින්න. කෙනෙකුට Tamanට ඒ පටිච්චසමුපාදේ කියන්නේ ඒක හේතුඵල ධර්මයෙන් සිදුවෙන ආකාරය පෙනෙයි. මම කරනවා මට වෙනවා කියලා බලන්නේ නැතුව සිද්ධ වෙන දේ විදිහට මේකම වෙන්න අරින්ද යනපාර හරි අත්දැකීම් අධිකම තියෙන්නේ. ඕක නැවත වෙනකොට භාවිත බහුලීකත වෙනකොට අවශ්‍ය ඥාන පහළ වීම සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්කේ තැන්පත් වී මා මෙතන ලැස කාට සිතදා සිහියෙන් සිටින විට හුස්ම රැල්ල ගොරෝසුව නාස්පුඩුව පුරවාගෙන ඇතුල්වන අයුර දැනුන අතර මිනිත්තු කිහිපයකින් හුස්ම රැල්ල ඊටාම සියුම් ස්වභාවයක් දැනුණා. මේ අතර දැනෙන නොදැනෙන ඊටා සියුම් ආකාරයෙන් අනාගතය පිළිබඳ සිතුවිලි ඇවිත් නොදැනී යන ගතියක් දැනුණා. උපදේශපතමි. තෙරුවන් සරණයි. ඔබ මේ විදිහට ඒ සියුම් වීම සහ ගොරෝසු වෙන නැත්නම් ගොරෝසු වීම සහ සියුම් වීම ඉස්සලා ඉස්සලා මහා අමෝරාව අමතර දෙයක් විදිහට තිබුණාට පස්සේ ඒක පටිසමුපාදයක්මයි මේ දෙකේ දෙකේ මාරුවක් තියෙනවා ගොරෝසු නො සියුම් වෙනවා සියුම් උනොත් ගොරෝසු වෙනවා ඉතින් ඔය දෙකටම සමහිත දාලා බලහිනකොට සමහරට පේන්නේම නැතු යනවා ඊට පස්සේ ආය ගොරෝසු වෙනවා එහෙම චක්‍ර රාශියක් කරකැවෙනවා ඒක පරියන්කයක හිතනද ඒ වගේ චක්‍ර 20 30 කරගෙනකොට තමයි මොකද්ද ආනපාන කියලා තේරෙන්නේ ඉතින් ආනපාන හුරු කරගෙන ආනපාන මේ රචනය එහෙම නැත්නම් ආනාපානයේ මේ ආකාර නැත්නම් මේ ආනාපානයේ ස්වභාවය දැක දැක බොහෝ වාර ගණනක් කරගෙන තමයි ආනාපානයේ සම්පූර්ණ දැකීම ලැබෙන්නේ. ඒ නිසා යාට මූණ දාගන්න එක, යාළු වෙන එක, ඊට පස්සේ නැවත නැවත මේක දහස්වර දකින්නවා කියන එක පොඩි එකලාසයක් නෙවෙයි. අන්න එකලාසය අරගෙන දිගට මේ දේ වෙන්න දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ පළමුව සිරුර ඍජුව තබාගෙන සිරුර දිහා සිතින් බැලුවෙමි. නාසිකාග්‍රයට සිත යොමු කළ විට ආයාසයකින් තොරව ආශ්වාස ප්‍රාශ්වාස හොඳින්ම ගොරෝසු ආකාරයට දැනෙනවා. නමුත් සිතුවිලි ඉක්මනින්ම ගලා එනවා. නැවත කයට සිත යොමු කරන විට දැනුනේ හුස්ම දෙසට සිත නොයා අත් දෙක දණහිස් දෙකමත් තබා සිටින අත් දෙක දණහිස් දෙකමත් තබා සිටින විට සිටින බැවින් එහි ලේ ගමන් කරන ආකාරය වේගයෙන් කම්පණය වන ආකාරය දැනේ. මෙතුල සිත පිහිටුවා සිටියා සිතුවිලි ඇවි සෑහෙන වේලාවක් තිබේ. ඉන්පසු ආයාසයෙන් ආශ්වාස ප්‍රාශ්වාස මත සිත යොදා සිතුවිලි වලින් මිදීමට උත්සාහ කරද්දී ප්‍රාශ්වාසය සිදුවන විටම තවත් ආශ්වාසයක් ඒ එක්කම පැමිණේ. ඒ දෙස බලා සිටින විට ප්‍රාශ්වාස කරන විට ඉදිරියට තල්ලු බව දැනුනේ. නැවත පිටුපසට ඒමක් සිදු නොවිනි. සක්මන දෙයත් නිදහස තබාගෙන විනාඩි 3ක් පමණ ඇවිද්දෙමි. මෙනෙහි කරන විට වරහන් ඇතුලේ වම දකුණ කියා හෝ සොයනවා යවනවා තබනවා. සිත පිට යන බැවින් මෙනෙහි කිරීමකින් තොරව ගමන් කරමි. ප්‍රථමයෙන්ම විලුඹ ස්පර්ශ වන බැවින් එහි තද ගතිය වැටහුණි. ඉන්පසු ක්‍රමෙන් පාදයේ ඇඟිලි දක්වා තද ගතිය හා රළු ස්වභාවය දැනුනි. මෙහිදී සිත පිට ගියත් නැවත පාදයේ සිත යොමු කළ හැකිය. ක්‍රමයෙන් ඇවිදින වේගය වැඩි වෙන ස්වභාවයක් වැටහුණි. වම් කකුලේ මාපට ඇඟිල්ලට වඩා දකුණු කකුලේ මාපට ඇඟිල්ල බිම වැදෙන බව දැනුනි. වරහන් ඇතුලේ වම දකුණ හොඳින් හඳුනාගත හැකිය. ටික වේලාවකින් සිත පිට නොයා ඇවිදින ස්වභාවයට සිත යොමු කළ විට බයිසිකල් එකක් පදින ස්වභාවයක් වැටහුණි. එපමණ සන්නහස. මේක අර පරියන්කයට වැඩිය සක්මනේ විස්තර රචනය හොඳයි. බයිසිකලයක් පදිනා වගේ නැත්නම් ධනක් කුස වතුරක් පීනුම් තටාකේ ඇතුළේ ඇවිදිනා වගේ કોઈ අයිසල අයිසල වදින්නේ පොළවේ විලිම්බ වදින එක විතරයි අන්තිමට බලන්න මුළු රවුමක්ම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට යා පෙන්නන සටහන් ආකාර දකිමින් පරියංකේත් අන්නේ වගේ පෙන්වන්න උත්සාහ තියෙනවා. අනේ සියල්ල දක ගන්න හදන කිසි එන දෙයකට ප්‍රතික්‍රියා නොකර ප්‍රතික්ෂේප නොකර එහෙම එන්න අරින්න. එතකොට භාවනාවේ ගැම්ම ප්‍රවේගය එකලස එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ පළමු භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාව කිරීමේදී මම වම දකුණ ලෙස මෙනෙහි කරමි. මුලදී පැටලෙන වැරදෙන ගතියක් තිබුණද දැන් එසේ වැරදෙන්නේ කලාතුරකිනි. නමුත් සමහර වෙලාවට සිතින් වම දකුණ මෙනෙහි කරමින්ම මම වෙනස් සිතුවිලි වල පැටලෙමි. යහළුවන් සමග සිතින් දොඩමළු එමි සිනාසෙමි. නමුත් පාදය ගැන අවධානය ගිලිහි ඇති බව වැටහුණු වහාම නැවත ඊට අවධානය යොමු කළෙමි. පුදුමයට වගේ මට වම දකුණ පැටලීද නැත. මට සිතෙන්නේ එය සතිය නොව මගේ කය සිතේ වම දකුණ මෙනෙහි කරන රිද්මයට හුරු වී ඇති බවකි. මෙය පහදා දෙන සේක්වා. එසේම එදිනෙදා පාවහ නොදා ඇවිදින විටද මට පොළවේ රළු ගතිය තනකොළ සිසිලස තෙත පොළවේ තෙත ගතිය ගසක් යටින් යන විට ඒ සෙවනේ සිසිල ආදී හොඳින් දැනේ. එම සංවේදනා මේ දින කීපයේ සක්මන් භාවනාව කරදීද එලෙසෙන් මට දැනේ. එම නිසා මට හැඟෙන්නේ මම සතිය මම සතිය බිඳක් හෝ ප්‍රගුණ කර නැති බවකින්. මෙය පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි. මේක බිඳක් හෝ ප්‍රගුණ කර නැහැ කියලා කියන කතාව ඉතුරු රචනයත් එක්ක ගැලපෙන්නේ නැහැ. සක්මණෙන් හිත පිට ගියත් ආපහු සක්මණට ගන්නකොට වම දකුණ පැටලෙන්නේ නැහැ. ඒ තරමටම ඒක පිළිබඳ අවධානයක් තියෙනවා. ඒක නිසා අව탁සේරුවක් පේන්න තියෙනවා. අනවශ්‍ය අව탁සේරුවක්. ඒක නිසා මේ සතිය එක සැරේ ජීවිතය අඳුල්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක දුවනවා දිගටම. ඒ හඳුන්ලා දෙන වෙලාවේ සුදුරෙදි ඇඳගෙන සිල් අරගෙන සක්මන් මලුවක් උඩ ඉඳගෙන සිල්ලුතුන් ඉන්න තැනක පූජනීය ස්ථානයක් කරන්න. ඊට පස්සේ බණෝඩ දවස පුරාම සක්මනේ. සති. එහෙම හිතලා බලන මිසක් ආ දැම්මට සතිය නෑ කියලා පශ්චාත්තාප වෙන්න ගත්තොත් අර අපි මංගල කාරණයක් වශයෙන් පටන් ගත්ත දෙයට පිලුණු වුණා වෙනවා. ඒ නිසා මේක තියෙනවා ඒකට මම අනුග්‍රහ කරනවා කියලා සතියේට අත්තු දව්වක් සතියේට අත්වලක් අතදීමක් කරන මිසක් නෑ කියලා පොරොන්දු වෙන්න පටන් අරගත්තොත් ඒක නැස්චාත්යට වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හැකි සංඥාවෙන් ওই තියෙන තොරතුරු ඇති දිගටම මයිලක සතිය තියෙනවා කියන අදහස ඇති කරන බලන්න ඒතර ලොකු සතුටක් ඇති වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව අද දිනේදී ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුල් සිදු වූ ආකාරයට හුස්ම රැල්ල නාස්පුඩුවේ වදිනවා තේරුණා. ටික වේලාවකදී ශරීරයෙන් දුම් පිට වෙනා වගේ තද රසණයක් පිටවන බවත් වරහන් ඇතුළ මුලින්ම පාදයේ විලුඹෙන් පටන්ගෙන මස් පිඩුවල සිට තද වෙන බවද රසණය පිටවෙන බවද දැනුණා. ඇඟෙන් දහඩිය ගලන බවද තේරුම් ගියා. ඇඟ තදින් බැඳ දමලා වගේ තද වේදනාවක් තනින් තන මතුවෙන්න පටන් ගත්තා. එදෙස අවධානය යොමු කර සිටින විට ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් ගියද දකුණු අතේ උරහිස් උරහිසේ ඇති වූ වේදනාව තවමත් ටික ටිකින් ටික අඩුවෙමින් පවතිනවා. එම වේදනාව ශරීරයේ පුරා කටුවනින්නා වාගේ, කරන්ට් එකක් ශරීරයේ දෝනා වාගේ අත්දකින්නවා. විටක ශරීරයේ පුරා දඟලන ස්වභාවයක් අත්දකින්නවා. ශරීරයේ පුරා තිබෙන තද වේදනාවත් සමග එහි ඇති දුක තේරුම් යනවා. මේ මායාවක්ද මැජික් එකක්ද කියලා හිතෙනවා. ස්වාමින් වහන්සේ පහදා දෙන්න. සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් කරන විට පාදයේ වම දකුණ කියා පියවර තබමින් ටික වේලාවක් සක්මන් කර ඒ නිරීක්ෂණය කරන අතර පාදයේ විලුඹ කොටසට ලනුපැදුරේ රළු ස්වභාවයක්ද ඇඟිලි වලට සියුම් ස්වභාවයක්ද දැනේ. සක්මන දිගට කරන අතරතුර පාදයේ විලුඹ ප්‍රදේශයෙන් උණුසුම දැනෙන අතර ක්‍රමයෙන් සිසිල් ස්වභාවයද අත්දකින්නේ. ස්වාමින් වහන්සේ කරුණ පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔන්න ඉවසීල්ලේ මේක බලානිනකොට උණුසුම් ගව සිසිල් ගමෙන් ප්‍රතිස්ථාපන වෙනවා ගොරෝසු බව. සියුම් බයම් ප්‍රතිස්ථාපන වෙනවා උණ බර බව හැලු බයම් ප්‍රතිස්ථාපන මේක අතරමඟ නතර කරන්න එපා. දිගට බලාගෙන යන්න. ඔය පැහැදිලි කරන්න හදනවා කියන්නේ මේ අත්පන අපිට පේන දේ විශ්වාස කරන්නයි කියන එකයි. Tamange අත්දැකීම විශ්වාස නැතාගෙන් කව කාගෙන් හරි ගහනවා මේක හරිද වැරදිද කියලා. වැරදි දෙයක් කවදාකවත් වෙන්නේ නැහැ. තියෙන දේ නම් බලන්නේ බලන දේ පේන දේ නම් ලියන්නේ වර්ධින දෙයක් නැහැ. ඒ නිසා මේ සැකින්තරව මේකමයි මේක දිග ඉවර නෑ තව. ඒක වෙලා තියෙන්නේ. තව කැරකෙනවා. ඒ තාක්කල් දිගට බලන් ඉන්න මේක ආවොත් ඒකේ අනිත් එක ප්‍රතිපක්ෂ ඊගාවට එනවා. අන්න ඒ වගේ මේ උත්තර ද්‍රවයට යනකොට දක්ෂිණ ද්‍රවය පේනවා. දක්ෂිණ ද්‍රවයට යනකොට උත්තර ද්‍රවය පේනවා වගේ එකක් තියෙනවා. අන්න ඒකට සූදානම් වෙලා යන්න. අවසරයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව අවස්ථා පහක අත්දැකීම් මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස වාරගෙන විශේෂ අවධානය යොමු කළෙමි. 1. ආශ්වාස ප්‍රාශ්වාස වාර 18කින් පසු වේදනාව ගැන මතකයක් නැත. බාහිර අරමුණු රූප දිටිමේ ඇස් ඇරින. 2. ආශ්වාස ප්‍රාශ්වාස වාර 100ක් අතරතුරදී පිටේ වේදනාවක් දැනින. වරින් වර බාහිර අරමුණ පැමිණ ගියා. සිත විසිරී ගිය නමුත් මුල අරමුණට පැමිණියා. 3. ආශ්වාස ප්‍රාශ්වාස වාර 12 වාර 12 සිට පිටේ වේදනාව සිත විසිරී ගියා නිින්ද ගියා 4 ආශ්වාස ප්‍රාශ්වාස වාර 200 තද අදිෂ්ඨානයක් ඇතිවිය වම් කකුලේ හිරි වැටීම ඔළුවේ බර ගතිය බාහිර ශබ්ද සුවඳ සියල්ල දැන්න වරින් වාර සිතේ විසිර යාම යලි අරමුණට ඒම පහ ආශ්වාස ප්‍රාශ්වාස වාර 300 වම් කකුලේ හිරි වැටීම ශරීරයේ සියුම් පැද්දීමක් බාහිර අරමුණ ගැන කිසිත් මතක නැත එක පෙළට පහලට තබා ඇති කළු කළුගල් මතින් පහළට ඇදී යන ජල වැනි දෙයක් දැනින. යලි අරමුණට විය. නමුත් වාර 300 කට පසු ගණන් කිරීමට අපොහසත් විය. සතිය ඇති බවක් අරමුණු නැති බවක් දැනෙන නිරීක්ෂණයට කිසිත් නොතිබින නිශ්චල හිස් ගතියක් ගතියකින් සිට ඇස් ඇරියා. මගේ භාවනාවේ වැරදි නිවැරදිකම් ගරුතර ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ ලයිස්තු කරන්න එපා. Taman හිතන හොඳමයි කියලා හිතන පරියන්ක විතරක් ලියන්න. එතකොට ස්වභාවික අවධානය එක දැනකට යනවා. ඒ නිසා මේ 10ක් 15ක විස්තර කියන්න ගියාම ඒ බලන කෙනාටවත් තේරිලා නැහැ හොඳ මේක මොකද්ද කියලා. ඉතින් ඒකේ වෙන කෙනෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා මේ තියෙන පරියංක පහක විස්තර වලින් කොහොඳ මේක මොකද්ද කියලා සටහන් කරන්න. ඒක ලොකු තොරතුරක් වෙනවා. ඒක විතරක් සටහන් කරන්න. මේ මම පරියංක ගොඩක් කරා මෙන්න මම කරපු පරියංක හොඳ මේක. ඒක අනිත් ඔක්කොම විස්තර වෙනවා. ඒ නිසා මුලදී මේ වගේ ගොඩාක් වීර්ය කරන්න ඕනේ. ගොඩාක් යාලු කරන්න දඟලා ගන්න ඕනේ. පහු වෙනකොට තමයි මේ කරපු වීර්ය නිසා අරමුණ ඉබේම හිතත් එක්ක භාවනා කරන හිතත් එක්ක සුවද වෙනවා. ඒ සඳහා මේ කරලා තියෙන උපක්‍රම වලින් සතිය වැඩි වීමට වැඩියෙන්ම උදව් කරන එක වෙන් කරලා හඳුනගන්න. ඒ ගැන පමණක් ඉදිරියේදී වාර්තා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. පරයන්ක භාවනාව ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ලෙස ඉඳගෙන සිටින ඉරියවට සිත යොදයි. එලෙස බලා සිටින විට ආශාස ප්‍රාශාස පපුව ඉහළ පහළ යනුවෙන් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැලි පහක් පමණ නිරීක්ෂණය කරන විට සිතුවිලි පැමිණේ. සෑම සිතුවිල්ලක් අවසානයේ දණහිස් පොළවේ ගැටෙන විට ඇතිවන සීතලට හෝ දෙයත්වලින් දැනෙන උණුසුම කෙරෙහි සිත පිහිටයි. ආපසු සිතවිලි පැමිණේ. මේ નિરાයාසයෙන් සිදුවේ. ආපසු සිත මූල කර්මස්ථානයට එනෙහින් සිතවිලි බාධාවක් ලෙස නොනැගේ. සිතවිලි පැමිණ එය නැති වෙන සැටි බලාගෙන සිටීමට පුළුවනි. කය ඊටමත් සැහැල්ලුවේ. මෙලෙස විනාඩි 50ක් පමණ ඉරියව්ව මාරු නොකොට සිටිය හැක. දැන් ටික කාලයක සිට සෑම පරයන්කදීම මේ සිදුවේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙලෙස සිතවිලි දෙස බලා සිටීම නිවැරදිද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. සක්මන් භාවනාව මා මූල කර්මස්ථානයේ ලෙස මෙනෙහි කරන්නේ පතුලට දැනෙන දැනීම. ලනුපැදුරේ ගැටෙන විට රළු ගොරෝසු ගැටවැනි ගැටවැණිය. පසුව එය සියුම් වේදනාවකින් කෙලවර වන්නේය. මෙලෙස සක්මන් කරන විට සිතුවිලි පැමිණියත් මා දැන් සිටින්නේ සිතුවිල්ලක ලෙස හැඳිනගත් විගසම ආපසු පතුලට දැනෙන දැනීම් දැක ගන්නට පුළුවන්. මේ ආයාසයෙන් තොරව සිදුවන දෙයකි. මෙලෙස සක්මන් කරන විට සක්මන් සක්මන ඉබේ සිදුවෙනා වාගේ සිතේ. ටික වේලාවකට පසු අරමුණ ඊතා සියුම් වී නොදැනෙන තත්වයට එයි. එවිට සක්මන සක්මන සක්මන් කළත් අරමුණු කිසිවක් නැති හිස් බවක් අත්විඳෙමි. නමුදු සතියෙන් සිටින බවට ශරීරයේ ඇතිවන චලනයෙන් තේරේ. මෙලෙස සක්මන් කරන විට සැහැල්ලුවක් දැනේ. අවට ඇසුන ශබ්දයෙන් එය අරමුණ අවට ඇසුන ශබ්දයක් ශබ්දයෙන් එය අරමුණ වී ආපසු පාදයට දැනෙන රළු බවට සිතේද ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා විවිධ අරමුණු වලින් හිත පිට ගියා නැවත ගන්නේ තමයි දන්න මූල කර්මත්තාන නිසා මොනම අරමුණකටවත් බෑ නැවත අරමුණට ගන්න එක වළක්වන්න එච්චරයි භාවනාවේ දින කොඳු වැඩපෙළ එනිසා ඕනේ අරමුණකට යන්න කියන්නේ නැවත අරමුණට ගෙනත් ලැබීමේ මූලික කර්මඨාණ්ඩ ගෙනත් ඇවීමේ සරල ක්‍රියාව දන්නවනම් ඔය වයසේ සීමාවක් බලපාන්නෙත් නැහැ බෞද්ධ බෞද්ධ සීමාවකුත් නැහැ ඒ ඕන දැනකට යන්න ආරින් ආපහු තමන්ගේ මූල කර්මඨාණ්ඩ ගෙනත් ඇවීමේ හැකියාව තියෙන තාක්කල් භාවනාව වැඩෙනවා ඒක මේ නැවත මූල කර්මඨාණ්ඩ ගෙනීම අවධාරණය කරලා ලියන්න ඉගෙන ගත්ත දවසේ භාවනාව දිරු මේකේ තාම එතෙන්ට ළඟට ඇවිල්ලා තියෙන අවධාරණය කරලා නැහැ මට ගියාට ගන්න පුළුවන් කියන එක ලියලා තියෙනවා. ඒකම අවධාරණය කරන්න. ඒ තමයි මම මේ වැඩමුළුවේ ඉගෙන ගත්ත දේ කියලා. එතකොට ඊට පස්සේ මොන අරමුණ ආවත් බය වෙන දෙයක් නැහැ. මේක දැන් අද්දරට ඇවිල්ලා තියෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ඊයේ දිනද ආශ්වාස ප්‍රාශ්වාසයේ මෙනෙහි කලත් මුළු ශරීරයම වේදනා දුන් නිසා වේදනාවට සිත යැවිමි. විනාඩි 20න් පමණ වේදනාව මෙනෙහි කලත් එහිදී ද සතිය පැවැත්වීමට අපහසු නිසා අවදි වුනිමි. මුළු ශරීරයම කිතුල් පොල්ලකින් ගැසුවාක් මෙනි. සම්මස් නහර ඇටවලට අනතුරුම වේදනාව දැනේ. අක්කරයක පමණ පොළොව කෙටුවත් මෙසේ වේදනාවක් නැතයි සිතේ. පින්වත් ස්වාමින්වහන්ස මේට කුමක් කළ යුතුදයි පහදා දෙන්න. සක්මන් භාවනාව. වම දකුණේ සිතා පියවර තැබිමි. විනාඩි දෙකෙන් පමණ පසු වම දකුණ මෙනෙහි නොවි දැනීම ප්‍රකට විය. විලුඹ මැද කොටස ඇඟිලි හොඳින් දැනින. බිම තබද්දී මුලමැද අග විලුඹ මැද ඇඟිලි පිළිවෙලට බිමට තද වේ. ඔසවදී විලිඹ මැද ඇඟිලි පිළිවෙලට එසවේ. දෙපා ඉදිරියට යද්දී ඉනෙන් උඩ කොටස දෙපැත්තට පැද්දේ. අඩි 20ක් 30ක් අඩි 20ක් 30ක් වරක් සිත පිට ගියත් ආපසු හැරෙන විට සිත පිට ගිය බවත් ආපසු ආ බවත් දැනේ. එසේ පැයක පමණ කාලයක් සක්මන් භාවනාව කළ හැකිය. නමුත් පරයන්ක භාවනාව විනාඩි 20ට වැඩි කාලයක් සිටීම අපහසුය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ අපිට මේ කණ්ඩත් බෙදලා බොණ්ඩත් දීලා නිකන් නැතුව භාවනා කරන්න ගියාම කුඹුරු කොටනට වැඩිය අමාරුයි. ඕක තමයි හිර ගෙදර තියෙන ප්‍රශ්න. මොනම දෙයක්වත් වැඩක් නැහැ. ඒක බරපතල වැරෑදුව සිර දඬුවමක් වගේ. ඒක නිසා වැඩ කරන එක අපි පුරුදු වෙලා තියෙනවා. වැඩ කරන්නේ නැතුව හිටියොත් දුවන්න බෑ. මැෂින් එකේ හිර වෙනවා. ඒ තරම් කඹරන්න පුරුදු වෙනවා. විවේකයක් හම්බුනොත් ඇඟට අමාරුයි. ඒ මේක අරමුණේ හිත පවත්තන්න තියෙන බාධා බැලුවොත් මුලදී හරීම අමාරුයි. පහුවෙනට මේ සියල්ලමත් ගෙවම් කරලා ඕනේ නම් අරමුණේ හිත පවත්තන්නත් පුළුවන් වෙනකොට තේනවා මේ සතිය කියන එකේ සුවිශේෂී ලක්ෂණ. මේ ඉන්නේ ටිකක් අර කන්ද නගින වෙලාවේ ඒ ශාවක කරගෙන යන්න ඊට පස්සේ අන්තිමට තේරෙයි ඕක ආච්චර ප්‍රයත්නකින් තොරව කරගන්න පුළුවන්. කරගන්න යනකොට මේ සතිය බිඳින්න හෝ සතිය යට කරන්න පුළුවන් මොනම කෙලෙසයක්වත් නැහැ. වේදනාව ආවත් ඇඟ රිදුනත් ඒ බව දන්නේ සතිය නිසා. ආන්නේ බව දැනගෙන සතියට එල්ල වෙන්නේ හොඳ දේවල්ම නෙවෙයි නරකත් වේදනාවත් හැඟර දෙන එක සතියමයි. ඒකත් සතිය නිසා ඇති වෙන්නේ කියන්නේ ඉදිරියට යන් උතන් තියනවා පොඩි කොස්සක්. ඒ මොකද අටුවාව අභිධර්මයේ පිළිගන්නේ සතිය තියෙන තැන තියෙන්නේ සෝබන දේවල් විතරයි කියලා වගේ සතිය කියන්නේ සෝබන චෛතසිකයක් කියලා තියෙනවා. ඒ කවුරු හරි ਬਾගෙට දැම්බෙච්ච අල කාලා ලියපු කතාවක් තමයි. සතිය සෝබන අසෝබන දෙකම පෙන්වනවා. ඒ නිසා හැම එකෙම වෙන්නේ සතිය වැඩි වීම කියලා ඔහොම ඉදිරියට අනේකයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව එලිමහනේ රුක්මුල් සෙවණේ සිට වඩන විට බොහෝ වේලාවක් සතිමත් සිටීමට හැකිවිය. හුස්ම ගැනීම කිසිම දෙයක් නොතේරෙන අතර මගේ ඇඟම ඇඟම සිසිලසක් දැනේ. එලෙසම ශරීර අවයවයන් ලිහිල්ව යනසේ දැනින. එක මත එක තබාගෙන සිටින අත්ලයන් දුරස් වී ලිහෙලවන ආකාරයක් වැටහින. ශරීර අභ්‍යන්තරයේ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය. එය හෘද ස්පන්දනයේ නොවන ඇටබිඳෙන ශබ්දයක් වැනිය. ටික වේලාවක් නිරීක්ෂණය කරමින් සිටින විට නැතිවිය. බොහෝ වේලාවක් ශරීරයේ සිසිල් බව, සැහැල්ලු බව සතුටින් අත්විඳේය. සක්මන් භාවනාව ස්වාමින් වහන්සේ දෙන ලද කමඨහානට අනුව සක්ම දිගටම වැලිමලුවේ කරගෙන යද්දී රළු බව දැනුණ. වැලිමලුව ලොව සිහිද සිනිඳු බවකින් යුතුව සක්මන් කිරීමට හැකිය. කිසිම මහන්සියක් නැතුව හිතේ සතුටෙන් දිගටම පෑයකට ආසන්නව සක්මනේ යෙදින. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනාව දිගටම කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේ මේ ආත්මයේදීම උතුම් නිවන් මඟ ලැබීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. කොයි ඉස්සෙල්ල එක්කනාගේ තිබුණා ගොඩක් ඇඟේ අපහසුකම් මේ එක්කනාගේ නෑ පහසුකම් වගේ තියෙන්නේ. ඉතින් ඔය කොයි එකත් එන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ල ඉස්සෙල්ල එක්කනා පොලිසිය වැඩ කරලා ඇවිල්ලා මැරලා ඇවිල්ලා ඉපදිච්ච කෙනෙක් වෙන්නේ නැති. මේ එකනා වෙන මොකක් කතාවක් කරපු කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් මේ මෙච්චාම විතර පරණ කරපුවා ටිකක් එනවා. ඒව මේ කවුදෝ දීපුවා නෙවෙයි. ඒව එකතු කරගත් ඒවා තමයි. ඒ තියේද්දි සතිමත් වෙන්න පුළුවන් කියන එකයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ. කය පහසුවක් ආවත් අපහසුවක් ආවත් දෙකම සතිය. ඒ නිසා දෙකටම නොසලී මන්දෝත්සාහී නොවි ඉදිරියට යන්න බලන්න කියලා දෙන්න ඉස්සලා කරා මට දෙන්නටම කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පෙරදින ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව වඩාත් හොඳේ සක්මන් කරන්නේ මේ අදිටන් කරගෙන උදේ 4ට සක්මන ආරම්භෙමි. මුලින් දකුණම වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළමි. පසුව මෙනෙහි කිරීමකින් තොරවම සතිය පැවැත්විය හැකි විය. මාරුවෙන් මාරුවට ලනුපැදුරේ යටිපතුල ස්පර්ශ වන අයුර කෙරෙහි සතිය පැවැත්විමි. වරින් වර සිතුවිලි පැමිණියේද එය පෙරට වඩා අල්ප වූ අතර විනාඩි 45ක් පමණ සක්මන් කරමි. පර්යංක භාවනාව අද දින උදේ 4 45ට සක්මණෙන් පිහිටුවාගත් සතිය සමග පරයන්කයට හිඳගතිමි. හිඳගෙන සිටින ඉරියාවට සිත යොමු කළමි. ආනාපානය මෙන්ම කයෙහි කම්පන චංචල ගතිද, තද ගතිද දැනුනි. මාරුවෙන් මාරුවට වඩාත් ප්‍රබලව දැනෙන දේ පිළිබඳව සතිය පැවැත්වීමි. ටික වේලාවක් යන විට ආනාපානයේද සියුම් වී ගිය අතර කම්පන චංචල ගති දැනීමද අඩු වී ගියේය. පෙරදී අරමුණු ගෙවි ගිය පසු බාහිර ශබ්ද හෝ කායික වේදනා සතිය පැවැත්වීමට බාධාාවක් නොවුවත් සිතෙන්ම ඉබේම එන සිතුවිලි වලට මා නොදැනුවත්ව පොහොර දමන නිසා සතිය පැවැත්වීමට බාධා විය. පැමිණෙන දෙයට සාදර වන්න යයි කියා ඔබ වහන්සේ උපදෙස් ලැබුණද මම ඇත්තටම කරන්නේ සිතුවිලි පැමිණීමට ද්වේෂ කිරීම බව මට තේරුම් ගොස් තිබුණේ. නමුත් මා උත්සාහය අත්නොහැර පැමිණෙන දෙයට සාදර වීමට උත්සාහ කළමි. අද දින එය බොහෝ සාර්ථක විය. සිතුවිලි දෙස හොඳින් සතියෙන් බලා සිටීමෙන් පෙරදා ගල් කුළුමෙන් මා මෙන් මා ගැටී සිටි ඒවා වලාකුළු මෙන් විනිවිද යා හැකි ඒවා විය පැමිණෙන සිතවිලි යන්නට හැර බලා සිටීමේ පැයක පමණ වේලාවක් පරයන්කේ සිටි අතර ඊතා සුවදායි බවක් අත්විඳේ මගේ භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් අනුශාසනා පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව උතුම් නිවනින් සැනසීවා ඔය විදිහට සිව් වෙන්න පුළුවන් ආයෙත්තරයක් ඔබ ගොරෝසු වෙන්න පුළුවන් ආයෙ සිව් වෙන්න පුළුවන් අන්නේම 3 4 සැරේක හපලා කාඩ පස්සේ තමයි වශී කරගන්න පුළුවන් වෙන්නේ සිද්ධි කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ගොරෝසු දේවල් සියුම් වෙනවා සියුම් දේවල් ගොරෝසු දිගට මේ අතරමැද කරන මනුස්සයා manussත්වයේ ඉක්මවනවා මේ සියුම් වෙනකොට සතුටු වෙන්නයි ගොරෝසු වෙනටයි කෑ ගහන්න පටන් ගන්න එකනා කොහොමඩක්ක කන්දේ පාමුලටවත් යන්නේ නැහැ ඒ නිසා කොයි එක ආවත් ඒකේ අනිත් පැත්තත් බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන දිගට සතිය අඛණ්ඩව නිතිපතා කරන එකයි කරන්න තියෙන්නේ ගරු ස්වාමින් වහන්සේ දැනට වසර දෙකහමාරක පමණ සිට සතිය පුහුණු කරමි. සක්මන් භාවනාව යටිපතුලේ ස්පර්ශයට සිත තබා සක්මන ආරම්භෙමි. වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. ලනුපෙදුරේ තද ගතිය සමග සියුම් වේදනාවක් පතුල් වලට දැනේ. වම් පාදයේ තදින් බිමට වදින බවක් එහි වම් පැත්තෙන් පටන් ගන්නා වේදනාව කකුලේ ඉහළට ගමන් කරන බවක් දැනේ. දකුණු කකුල පොළවේ වදින විට එතරම් තදගතිය නොදැනේ. මෙසේ සක්මන් කිරීමේදී සිතුවිලි පැමිණේ. සමහර විටකදී සිත සිතුවිලි හා මොහතකට පැටලී යයි. බාහිර ශබ්දද දකුණු උරහිස් වල හා වැලමිටිවල වේදනාද දැනේ. නමුත් මේවා අතරින් පාදවල ස්පර්ශයට සතිය පිහිටා ගමන් සක්මන් කරමි. ටික වේලාවක් කය සැහැල්ලු වී යයි. ආයාසයෙන් තොරව සක්මන සිදුවෙන බව වැටහි. දෙනෙද්ද අඩවන් වී යන නමුත් නිදිමතක් නොදැනේ. පරයන්ක භාවනාව පහසුවෙන් වාඩි මම දැන් මෙතන ලෙස සිතා කය කෙරෙහි අවධානය යොමු කළ විට උදරයේ පිම්බීම හැකිලිම චලනයේ ඊතා සියුම් ලෙස දැනේ. ෂණයකින් ඒ වෙනුවට සිරුර තුළ සියුම් කම්පන ධාරාවක් දැනෙන්නට පටන් ගනී. මොහොතකින් ඒ වාද සංසිඳී යන අතර යටිපතුල් වලින් හටගනා ඊතා තද වේදනාවක් දැනේ. ක්‍රමෙන් එම වේදනාව උග්‍ර වී ඒ සතින් ඒ දෙස බලා සිටීමේදී ඒ සිරුරට සම්බන්ධයක් නැති බවක් දැනේ. ඊතා ලං වී බලන විට එම වේදනාව තුලද පෙරකී ආකාරයේ කම්පා ධාරාවක් ඇති බව වැටහේ. මුලදී අපහසුාවක් දැනුණද පසුව සැහැල්ලුවෙන් ඒ දෙස බලා සිටිය හැක. සෑහෙන වේලාවකට පසුව එම වේදනාව සංසිඳී ගියේ. ඒ සමගම හාත්පස පැතිරුණු අඳුරක් අඳුරක එකී කම්පන ධාරාව චලනයේ වියසුළු මොහොතකින් එය නැති වී ගොස් බොහෝ චිත්ත රූප මෙවි පෙනුනි. ඒවායින් බොහොමයක් මතකයට නගාගත නොහැකි අතර ඒවා දෙස ඔහේ බලා සිටි බව මතකය. මේ අද උදේ පැය එකහමාරක පමණ වූ පරයන්ක භාවනාවේදී මා ලැබූ අත්දැකීම්. ඒ අනුව ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. ඉස්සල්ලා ඊටාම උත්සන්නව ආසන්නව කටුවෙන්නේ නා වාගේ තිබුණ කරදර ඈතට වෙලා තමන්ගෙන් දුරස් වෙලා ඒ විදිහටම තියෙන බව පේනවා. භවනා කරන්න කරන්න කරන්න කඩදර ඉවර වෙන්නේ නැහැ. කඩදර පොඩ්ඩක් ඈත් වෙලා තියෙන එක විතරයි තියෙන්නේ. සතිය නැති වෙච්ච ගමන් ඒක ව්‍යාග්‍ර දේනුවක් වගේ පැනලා කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඒ නිසා සතියින් ඉන්න තාක්කල් ඒක පොඩ්ඩක් ඈත් නැත් කරලා තියාගන්න පුළුවන්. සතිය ඊටාමත්ම ප්‍රකට වෙනකොට ඒ වගේ තියෙන ඒ නපුර දිය වෙලාම යනවා. ඒ නිසා මේ වේදනාවෙන් දුරස්ස වීමට අවශ්‍ය නම් වේදනාවට බේත් ගන්න යන්න එපා. වේදනාව නාශක ගන්න එපා. වේදනාව දිහා බලන්නේ. බලනකොට ඒකේ පුදුම විදියට ඒක නැති වෙලා යනවා. මේ ආච්චිලයි සීයලයි බොරුවමයි කරන්නේ. කෙප්ප වාත කියලා කියන්නේ. පොඩ්ඩ හැදෙනකොට ගෙන්දිරි ගන්න පටන් ගන්නවා. අල්ලපු ගෙදරටත් ඇහෙන. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ අල්ලපු ගෙදර කොත්තමලි තම්මනකොට මේක තනිපෙනවා කියලා. බොරු. අපි පැත්ත කියන්නේ කෙප්ප වාත කියලා වුණා. මේ අනුන්ගේ උරතලේ ගන්නවයි කරන්නේ. වේදනාවකට වේදනාව දිහා බලන්න. මොනවත් නැහැ ඒක නිකන් කුඩු කුඩු වෙලා පැත්තකට යනවා. ආයෙ එනවා හැබැයි. ආයෙ එනවා. නමුත් සතිය තියෙන තාක්කල් ඔය එකටවත් එන්න බෑ. ඒ නිසා මේක මැරෙන්න ඉස්සෙල්ලා, ලෙඩ වෙන්න ඉස්සෙල්ලා, වයසට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පුරුදු කරගන්න නිකන් බොරු කරන්නේ නැතුව එනේන වේදනාවට මුණ දෙන්න, සද්ද වලට මුණ දෙන්න. හිතවිල්ල වලට මුණ දෙන්න. ඒවට එච්චර බලයක් නැහැ. ඒවා යට කරගෙන යන්නේ අසත්පුරුෂයා විතරයි. කොන්දපන්නේ නැති එකන විතරයි. බලෙන් මේ බලවත් එක්කනා කියන වරෙන් වරෙන් කියපු ගමන් එන්නේ නැහැ. ඉතින් මේ වගේ වාර්තා තව තව අහන්න ලැබෙනවා නම් හොඳයි සියලු දෙනාටම. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඊයේ සවස සහ අද උදේ වරුවේ සක්මන් භාවනාවේදී සිටගෙන සිටින ඉරියව්ව බලා දැන් මම මෙතනයි සිතා පතලට මනස තබා මෙනෙහි කිරීමක් තොරව සක්මන් කරමි. සක්මනේ ඊට හොඳින් සිහිය පීඩා ඇති බව අවබෝධ විය. ඉඳ හිට මනස විසිරී ගියා. එසැනින් මූල කර්මස්ථානයේ නේට සිත ආවිට නැවත පාදයේ සියලුම සංවේදනා දැක පාදයේ මනස ඇති බව දැනේ. ඊයේ දිනේ ධර්මදේශනාවෙන් පසු සතියෙන් තබන අඩියක් අඩියක් පාසා ඊට සතුටක් ඇත. මන්ද සතියෙන් සිටිනා සියලුම අවස්ථාවල දස අකුසල් සිදු නොවන බව වහන්සේගෙන් දැන අවබෝධ කරගත් නිසා දෛනිකවත් කරන බොහෝ කටයුතු වලදී සතිය පිහිටුවීමට වග බලා ගතිමි. මෙය මා මාස 3ක පමණ කාලයක සිට නිවසේදී කිරීමට උත්සාහ කරමි. සමහර අවස්ථාවල සතිය නැති බව දැනෙන නමුත් තනියෙන් කරන සෑම දෙයකදීම සතිය පැවැත්වීමට උත්සාහ කරමි. පරයන්ක භාවනාව සක්මනේ ඒකාග්‍රතාවයෙන් පැමිණ වාඩි වී මම දැන් මෙතන යන මෙනෙහි කර වාඩි වී සිටින කය දෙස බලා සිටිමි. තරමක් වෙහසක් අත්විඳෙමි. කයේ ඇති සියලුම වේදනා සතුටින් බලා සිටිමි. එවිට එහි අඩු බවක් සහ දරා සිටීමේ හැකියාවක් දැනෙන. ඉන්පසු පිම්බීම හැකිලිම තරමක් ගොරෝසුවට දැනෙන. එදෙස බලා සිටීමේ ටික වේලාවකින් මුළු ශරීරයේම ඒකාකාරී කම්පනයක් දැනි සුළු වේලාවකින් එකවරම නැවතී මුළු පරිසරයම නිහඬ වේ. මෙම අවස්ථාවේදී සතුටක් ඇතිවේ. මෙම අවස්ථාවේ ශරීරය හා මනස බොහෝ දුරට නිශ්ශබ්දය. මෙසේ පරයන්කය පරයන්කය කීපයකදීම සිදුවිනි. එම සිදුවීමෙන් පසු නැවත පිම්බීම හැකිලිම දැනේ. එදෙස බලා සිටීමේදී ඒ ඊතා මෘදුවට දැනේ. මේ වෙන විට ශරීරය මදක් පිටුපසට ඇලවි ඇති බව දැනි මූල කර්මස්ථානයේම මනස තබාගෙන ඉදිරියට උඩුකය රැගෙන ආවෙමි. කිසිදු බාධාවකින් තොරව එය සිදුවිනි. පර්යංකයේදී මනස විසිරුණද නැවත මූල කර්මස්ථානයට රැගෙන ආ හැක. භාවනාව දිගට කර කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය අර අන්තිමටම লীලා තියෙන විදිහට විසිතී යනවා හිත විසිරී ගියාට නැවත අරමුණට ගෙන යීමේ හැකියාව කවදාකවත් නැති වෙන්නේ. නිසා විසිරණය ගැන පශ්චාත්තාප වෙන්න එපා. කොහේ විසිරුණත් ආය කයට ගන්න පුළුවන් බව, අරමුණට ගන්න පුළුවන් බව, සතියට ගන්න පුළුවන් බව දැක්කොත් ඒ ආපහු ගන්න පුළුවන් බවේ ඥාන පරිමකම නැහැ. ඒ ආපහු ගන්න පුළුවන්කමේ උගත් නුගත් බේසිකුත් නැහැ. ඒ ආපහු ගන්න පුළුවන්කමේ තුප්පත් පෝසත් බේසිකුත් නැහැ. ඒ ආපහු ගන්න පුළුවන්කමේ පැවිදි දුපැවිදි ප්‍රශ්නකුත් නැහැ. ආපහු ගන්න පුළුවන් ගමේ බෞද්ධ බෞද්ධ වෙනසකුත් නැහැ. ඒ නිසා ඒක උරගාන බලන්න බලන්න බලන්න පෞරුෂත්ව වැඩි. බලන්න බලන්න හරි බව තියෙනවා ධර්මයේ. ඒ නිසා අන්තිමට මේක ලියවිලා තිනවා පුළුවන් තරම් අන්න ඒක හිත පිට යන හැම වෙලාවෙම උරගා බලන්න. එතකොට ධර්මයේ සත්‍යතාවය වැටේ. මම ආදුනික යෝගිනියක් මේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගේ උපදෙස් මත පළමු දින සිට සක්මන සක්මන අවබෝධයෙන් යුතුව සිදු කිරීමට උත්සාහ කරන්නේ. සක්මන සඳහා වැඩි කාලයක් යොදාගත හැකියොද විනාඩි කිහිපයක් සිත පිටත නොයවා සිටිය හැක්කේ හැකේ එම විනාඩි කිහිපය තුළ මා දෙපය පොළව මත ලනු පියස්ස මත ලනු පිස්ස මත ස්පර්ශ වන ආකාරය පාදෙන් පාදයට නිරීක්ෂණය කළේ. එහිදී ශරීරයේ බර සමග දකුණු පාදයට වැඩි බරක් විය. එසේම විලිඹට හා යටිපතුල් අතර තද රළු ගතියක් සේවිය. ඇඟිලි වලට එය තද නො වූ රළු ස්වභාවයක් විය. තවද මා වැලිමලුවේ සක්මනෙහි යෙදී සිටියේදී පෙරසේම පාදයන් නිරීක්ෂණය කළේ. එහිදී දෙපය විලුඹත් යටිපතුලත් වැලි පොළොව මත පතිත වන විට තද ගතියකින් යුක්ත වූද සියුම් වූ වැලි විසිරී යන වාසේ විසිර යන වාසේ විය. ඇඟිලි මතද ඒ සියුම් ලෙස විසිර ගියේ. මෙසේ භාවනාවේ යෙදීමෙන් පසු සිතට සැහැල්ලුවක් දැනේ. සිත පිටත යන සෑම විටම මම නැවත උත්සාහ කරමි. වැරදි නිවැරදි ඇතනම් පෙන්වා දෙන්න. සක්මනෙහි යෙදී සිටියේදී මා මේ මොහොතේ කිසිදු අකුසලයක් දැන හෝ නොදැන සිදු නොකලේ යන්න මෙනෙහි කළේය. එසේ කිරීම වරදක් නම් පෙන්වා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්කේදී අවසාන වාක්‍යය ලියලා තියෙන එක හරියට ක්ලියර් නෑ. ආයෙ කියවන්න සක්මන්ට යන්න ඉස්සල්ලා පරියන්කේදී මම එතෙහි කිරීමට උත්සාහ කරුවා වගේ කියලා තියෙනවා. මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නෑ. අන්තිම පස්සේ අන්තිම පැත්තෙන් පස්සේ වාක්‍යය. වාක්‍ය හතරකට ඉස්සල්ලා. ඊට පස්සේ තමයි සක්මන ගැන පටන් ගන්න. අන්තිම වාක්‍ය පහ කියවන්නේ. මෙසේ භාවනාවේ යෙදීමෙන් පසු සිතට සැහැල්ලුවක් දැනේ. සිත පිටත යන සෑම විට මම නැවත උත්සාහ කරමි. ඔය උත්සාහ කරන්නේ මොකද්ද කියන හිත පිටත යන හැම වෙලාවෙදි උත්සාහ කරනවා කියලා තියෙනවා. මොකද්ද උත්සාහ කරන්නේ කියලා නෑ. පිළිම කීවගෙන යනකොට හිතෙනවා නැවතත් අරමුණට ගන්න වෙන්න ඇති අද ඒ වාක්‍ය වැදගත්ම වාක්‍යනේ තමයි හිස්. ඒ නිසා ඒක බරපතල රචනාවේ දෝෂයක්. ඒකෙන් පරියන්කේ සක්මනිදිත් ඒ වගේ පිට ගිහිල්ලා එන හැම වෙලාවෙදීම තමන් දන්නවනම් පිට ගියොත් දස කුසල කර්මපත වලට වැටෙන්න ඉඩ තියෙනවා. අරමුණට ගත්තොත් ආය කුසලපත වලට වැටෙනවා කියන දැනීම තියෙනවා නම් තමන් කොච්චර කුසලයට කැමතිද අකුසලයට කැමතිද කියලා තමන්ටම කණ්ණාඩියෙම මුණ බැලුවා වගේ දැනගන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සමූහ පරයන්ක භාවනාවේදී මට හුස්ම රැල්ල ගනිමි හෙළමි යනුවෙන් පටන් ගතිමි. එසේ විනාඩි 7-8ක් යන විට ඊටමත් පියකරු වනරොදක් කොළපාට වියනක් මෙන් පෙනෙන්නට වුණා. සමහර තැන් ඊට දීප්තිමත් එළියකින් බබළුණා. සමහර තැන් ඊට ලස්සන කොළපාටින් බබළුණා. එම අවස්ථාව කීප විට පෙනී නොපෙනී ගියා. තවත් මොහොතකින් සියලු දේම අමතක වී නිින්දත් නොනින්දත් අතරමෙන් සිටියා. නිින්දේදී මෙන් වැනෙන ගතියක් තිබුණේ නැහැ. ඒ අනුව එක් අවස්ථාවකදී මගේ වම් මතේ බාහුව පෙදෙස ඊතා ඉක්මනින් ඊතා ඊතා ඉක්මනින් ගැටුණා. ඉන්පසු මා පියසියට පත්ව නැවතත් භාවනාව පටන් ගත්තා. ඔබ වහන්සේ භාවනාව අවසන් කිරීමට විනාඩි 3කට පමණ පෙර නැවත සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. ඊන්පසු භාවනාව වැඩුණේ නැහැ. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලැබේවා. ඔබ වහන්සේට ඊටමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් පතන්නා බෝධියකටපත් වේවා. මේ භාවනාවයි සතියයි කියන දෙක දෙපැත්තට යන ගතියක් පේන්න තියෙන්නේ. භාවනා කෙරුවේ නැතුවට කමන්නේ නැහැ. භාවනා නම් කරන්න එපා. සතිමත් වෙන්න ඕනේ. හිත ඇවිස්සෙනවා නම් ඇවිස්සෙන බව දැනගන්න. ඇවිස්සෙන්නේ නැත්නම් ඇවිස්සෙන්නේ නැති බව දැනගන්න. ඒක ලියන්න. ඒතර භාවනා කිරුණත් එකයි නැතත් එකයි. ඒ නිසා සතිපාසලේදී අපි පොඩ්ඩලමෙන්ට් උගන්වනකොට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේම නැහැ. අපි කියන්නේ ඉඳගෙන සතියමත් වෙන්න, ඇවිදින්න සතියමත් වෙන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනාවයි කැඩෙන්න ඉඩ තියෙන සතිය කැඩෙන්නෙම නැහැ. කඩයන් අඩන්නව බෑ. ඒ නිසා භාවනා නොකර පුළුවන් නම් සතියමත් වෙන්න කියන එකයි දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර දෙක පමණ කාලයක සිට භාවනාව ප්‍රගුණ කරන්නෙමි. සක්මන් භාවනාව සිටින ඉරියව්ව මෙනෙහි කර වම දකුණ වශයෙන් ඔසවනවා තබනවා යනුවෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන්ද සක්මන් කරමි. වැලිමලුවේ හෝ ලනුපැදුරේ ස්පර්ශය ලැබමින් පැයක පමණ කාලයක් සක්මන් කරමි. වැල්ලේ පතුර පතුල එරී යන අයුරු හා ඔසවන විට දැනෙන සිසිලස අත්විඳෙමි. කලාතුරකින් සිත පිට ගියද නැවත ඉක්මනින්ම අරමුණට අරමුණට පැමිණේ. විනාඩි 45ක් පමණ සක්මන් කරන විට සිරුරේ කම්පන චංචල ගති ඇතිවේ. එය භාවනාවට අවහිරයක් නොවේ. මේ වන විට පරිසරයේ බොඳ වී පෙනෙන ගතියක් ඇතිවේ. අපහැදිලි ස්වභාවයක් ටික වේලාවක් බලා සිටීමේදී මග හැරී යයි. පර්යංක භාවනාව සිටින ඉරියව මෙනෙහි කර හොඳින් පටල් වී බලා සිටිමි. හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් සිසිල් ගතියකින් ඇතුල් වේ. උණුසුම් ස්වභාවයක් දක්වමින් ප්‍රාශ්වාසයේ පිටවේ. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ රළු ස්වභාවයක් ගනී. විනාඩි කිහිපයකින්ම හැඟීමක් දැනීමක් කිසිම දෙයක් නොඋනි. නොවුණු තත්ත්වයකට පත්වී නින්දකට වැටෙන ස්වභාවයකට පත්වේ. මේ තත්ත්වය විනාඩි 20ක් විතර පවතී. මොනා වුණාද කියලා මමම දන්නේ නැහැ. සිහිය ලැබෙන විට මා සිටි ඉරියව්වේ මා සිටි ඉරියව්වේම සිටියෙමි. මේ පහදා දෙන සේක්වා ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවසේදී ලැබන ලද අත්දැකීමක් පහදා දෙනමින් ඉල්ලමි. පසුගිය දිනක මා නාන කාමරයේ සිටින විට එහි ඇති උපකරණ චලනය වන බව දිටිමි. දෘෂ්ටි කෝණයට ලක්වන ප්‍රදේශයනොත් එක් ස්ථානයක් චලනය වේ. වෙන ස්ථානයක් බැලුවද එවිට එතන චලනය වේ. ඉන්පසු මම එම ස්ථාන අතපත ගා බැලුවද ඒවායේ වෙනසක් නොතිබිනි. මා දෛනික වැඩ කටයුතු සතියෙන් කිරීමට උත්සාහ කරන අතර දිනකට පැය 4ක් පමණ සක්මන් භාවනා හා පරයන්ක භාවනා කරන එක්මි. අතිපූජනීය ස්වාමින්වහන්සේ ඉහත කී වෙනස්කම් පිළිබඳ කරුණාවෙන් පහදා දෙනසේක. ඔබ වහන්සේට চিරාත් කාලයක් මෙම ශාසනික සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඇත්තටම අපි දැනගත්තත් නොදැනගත්තත් නිරක්ෂය ඉන්නේ අපි පැයකට හැතැම්ම 1000ක වේගයෙන් චලන වෙමින් ඉන්නේ. ඉතින් අපිත් එක්ක ඉව චන්නේ වෙන්න අපිට චන්නේ පේන්නේ නැහැ. ඒ නිසා අපේ මේ සර් කෙනෙක් නැති වෙලා එක දවසක් ලොකු සර් ආවා පන්ති රිලීෆ් එකට. අවිල ඇහුවා වැඩියෙන්ම වේගය ඇවිදලා තියෙන්නේ කොහෙද කියලා. ඉතින් අපි පිස්කෝලේ නෙපයින්නේ. ඉතින් අපි කියනවා පැයට 75යි වේගය තමයි ඉතින් අපට තියෙන්නේ. බස් වල ගිය කට්ටිය කිව්වා අපෝ අපි 40ට ගිහිල්ලා තියෙනවා 50ට ගිහිල්ලා තියෙනවා කොළඹින් ආට කිව්වා 60ට විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බයියෝ උඩ බිම බලනවා. එතකොට ඒ සර් කියනවා අපි හැමදෙනාම පැයට හැතම 1000ක වේගකින් ඇවිදිමින් ඉන්නේ. කවුරක්වත් දන්නේ නැහැ. මොකද ඔක්කොම එකට ඇවිදිනවා. ඒ නිසා කෝච්චි දෙකක් එක වගේ එක ගහන්න යනකොට එක කෝච්චියෙන් අනිත් කෝච්චියකට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් දන්නෙත් නැහැ ඔය පේන්නේ. නැත්තම් පිස්සු බීලාරේ වෙච්චාමත් උඹ පේන. නැත්තම් හෝනියම් කරපුවාමත් පේන. ඇත් දෙක පිහලා ආයෙ බලනවා. අත ගාලත් බලනවා. ඒ රෑ හීනෙනුත් බලනවා අත ගාලා මේ ළඟ ඉව හෙල්ලෙනවද නැද්ද කියලා. ඒකයි කියන්නේ දැක්කට විශ්වාස කරන්න බෑ අත ගහලා බලපං. අත ගාවල දැනුණට විශ්වාස කරන්න බෑ ඇත්ත කියලා බලපං. අපි ඉන්ද්‍රිය දෙකක් මාර්ගයෙන් තමයි එකක් යෝජනා කරනවා අනිත් එක ස්ථිර කිරීමෙන් තමයි අපි තහවුරු කරගන්නේ. ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඇහැට පෙන්වට විශ්වාස කරන්න එපා. ඒක අත ගාලා බලන්න. අත ගන්නකොට අහු වුණාට අන්ධකාරේ රෑ විශ්වාස නැහැ. ටෝච් එක ගහලා බලන්න. මේ ඉඳුරන් ඒ තරම්ම බොරු කියනවා. ඉතින් අපි එක එක් වෙනකොට තව එක එකගේ සහතික කරගෙන තමයි ට්‍රැෆික් කාරෝ දෙන්න දෙන්න දාලා ඉන්නේ ඇයි කියලා දන්නවද? ඉතින් හොරකම් කරනවා දෙන්නම දැනගන්න ඕන. කරනවා කරනවාමයි. ඉතින් දෙන්නේ දාලා තියෙනවා. ඉතින් දෙන්න වහගෙන වැඩේ කරනවා නම් මිසක් අරූ ගැහුවයි කියලා මූ කිව්වොත් ආණ්ඩුවට ලාභයි. ඒ නිසා මේ ඉඳුරන් 6 දෙනා විතර පච කියන જાතියක් මුළු ලෝකෙම නැහැ. අපි ඒවා විශ්වාස කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ අවිශ්වාස කළ මේ සංසාරයක් ඉඳුරම් පිනවීම සඳහා කරන්නේ. ඒ නිසා මොන ඉඳුරම් මොන වගේ නාවත් තව ඉඳුරෙක්ගෙන් යෝජනා ස්ථිර කරගන්න බලන්න. ඒකයි බලපු දේ නැවත නැවත බලන්න කියන්නේ. ආන්නෙම කරන යට පේනවා අපි මේ ඉඳුරන් කියන දේ කනවනම් ඊට වැඩිය වඳුරට දැලිපිය දුන්නා වගේ වඳුරට කඩුව දුන්නා වගේ තමයි අපි කරලා තියෙන්නේ. ඔය කිසිම ඉඳුරෙක් තියෙන දේ පේන්නෙත් නැහැ, පේන දේ තියෙන්නෙත් නැහැ. ඒ නිසා හොඳට බලන්න මේ වගේ හෙල්ලෙනවා. ඉතින් හෙල්ලෙන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්සුන්ට පිස්සුද මට පිස්සුද කියලා හිතෙනවා. මේක දිහා හොඳට ඉවරයක් වෙනකම් බලන්න. ආයෙසරක් බලන්න. හොඳට එකලස් වෙච්චාම ඔක්කොම හෙල් වෙනවා. පිස්සුනට කොට ඒව ස්ථිරවර වෙනවා. ඒකට කියනවා ඝන සංඥාව ඝන විනි ඝන විනිභෝගය වෙනවා ප්‍රඥාව පහළ වෙනවා. නැත්නම් ඝන සංඥාව. ඒක ඒ නිත්‍ය සංඥාව. ඉතින් අපි ඉන්නෙම නිත්‍ය සංඥාවේ පිස්සුවෙන් ඉන්නේ. වෙනස් වෙන බව දකින්නකොට සැකයක් එනවා අපට. එනිසා ඒකම ඇත්ත කියන්නත් එපා. වෙනස් වෙන්නත් අරින්න, ස්ථිර වෙන්නත් අරින්න. ඒකල බලන්න ඒ වෙනස් වීම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ. ස්ථාවර වීම ඉන්ද්‍රිය බද්ධවයි. මේ මුළු විද්‍යාවම හැදලා තියෙන ඉන්ද්‍රිය බද්ධ වෙලා ඒක ඊටාම බොළඳ වනුගාන වයසේ ඉන්නේ. සත්‍ය නෑ ඉන්ද්‍රිය බද්ධ මට්ටමේ. මේකට යන්න හරි. ඒ gederedi වෙච්චේවා මෙහෙදි කරන දේවල් වුණත් මේ දැකපු එකම දැක්කත් විශ්වාස කරන්න මේක නැවත බලන්න. ඒකට බුදුරජාණන්සේ දේශනා කරේ අනුපස්සන. අනු අනුපස්සන. නැවත නැවත ඒක බලන්න. එතකොට ඒක ඒක විචින් තහවුරු කරනවා. තිසරණ සර්ණයි ගරු ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහනට මම අලුත් යෝගිනියක් මි. සක්මන් භාවනාවේදී මා සෙමෙන් දෙපා ස්පර්ශයේ සිහි කර සක්මන් කරමි. එසේ සිටියේදී දෙපා රිදුම් දෙද්දී එයට හිත යොමු කරමි. ඒ සමගම රිදුම් පහවයයි ශරීරයේද බරගතියක් දැනේ. තව තවත් සක්මන් කිරීමේදී ඒ ඉවත් වී හිස බරගතියක් දැනේ. ටිකකින් එයත් ඉවත් වී ශරීරය සැහැල්ලු වී යයි. පරයන්ක භාවනාවේදී තුන දින උදේ දෙපා හිරිවැටීමක් දැනෙන. එසේම ඒට හිතවමා සිටියේදී දෙපා සැහැල්ලු සැහැල්ලු තැන්වලට බරගතියක් සමායම් සානාස පරයන්ක භාවනාවේදී තුන දින උදේ දෙපා හිරිවැටීමක් දැනෙන. එසේම ඒට හිතවමා සිටියේදී දෙපා සැහැල්ලු වක් දැනෙන බර ගතියක් දැනෙන ශරීරයෙන් වෙන වූ ගතියක් දැනුනේ මා එසේම භාවනාවේ සිටියෙමි දැන් දැන් ශරීරය සැහැල්ලුයි හිසට තද ගතියක් බර බර හිර වෙන ගතියක් තදට දැන්නේ. ඒ සමගම හිසෙන් රස්නයක් පිට වුනි. සිසිල් හීනි දාඩියක් බෙල්ල අවටින් දැන්නේ. එසේ ඒ සමගම මා පර්යංකයෙන් නැගී සිටියෙමි. උදේ සවසත් මේ අවරෙන් සිදුවෙනි. මා හුස්ම පිළිබඳ හිත හිත තියා භාවනාව ආරම්භ කර ශරීර වේදනා එන ස්ථාන දිහා බලා සිටීමේ බුද්ධහම ලොවට ගෙන යාමට চিරාත් කාලයක් අපට දහම් මඟ පෙන්වන ගරු ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ වගේ ඕනම දෙයක් ඕනම දෙයක් පාටපත් වෙන්න පුළුවන් කියන අනිච්ච සංඥාවෙන් භාවනා කරනවා නම් ඇයි මම ඇයි මේවා මෙච්චර කල් නොදැක්කේ කියලා හිතෙනවා. මෙච්චරක් අපි ලෝකේ ජීවත් වෙලා තියෙනවා මේ පිස්සු විහට්ටොත් එක්ක ඇයි මේක දැක්කේ නැත්තේ කියලා හිතනවා. මොකද එකක් දිහා කවදාවත් දිගට බලලා නැහැ. පිස්සු ලෝකයක්. එයිසා දැන් බලන්න ඕන නම් අනිත්‍ය එකක් දිහා නැවත නැවත බලන්න. අනිත්‍ය සංඥාවයි. ඒක දිහත් නිත්‍ය සංඥාවෙන් බැලුවොත් පිස්සු හැදෙනවා. උගත වෙනකොට භාවනා කරලා පිස්සු හැදෙන්නේ ඒකයි. මේ අනිත්‍ය සංඥාවට ගරු කරන්න දන්නේ අනිත්‍ය සංඥාවට අනුග්‍රහ කරන්න දන්නේ මේ අනිත්‍ය සංඥාව ඇවිල්ලා තාම නිගරු කරලත් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා ලියලා තියෙන එක හරි හොඳයි. අනික් කාටත් දැනගන්න. ඉතින් මට කියන්න තියෙන එක අහගෙන ඉඳලා මේ එහෙම තමයි. ඕනම දෙයක් ඕනම දෙයක් බාටපත් වෙන්න පුළුවන්. අන්න ඒකට සූදානම් සතියෙන් අනේකට කියනවා අප්‍රමාදේ කිය. සතිය අප්‍රමාදේ වෙනකොට අපිට චෝදනා කරන්න දෙයක්වත් නැහැ. ඉල්ලි මිල්ලන්න දෙයක්වත් නැහැ. ওই විදිහට හොන්දට බලලා එන දෙයට ලෑස්තිලා වාර්තා කරන්න බොහොම ඉක්මනට භාවනා වැඩෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන පැමිණ දිනේ සිට සක්මන හොඳින් සිදුවන බව හැඟේ. මේ වන විට සිත වම හා දකුණ තබන විට ඒ මත පිහිටයි. විටක পায় ඔසවන ගෙන යන තබන බව මනාව හැඟේ. පරයන්කය මුල දෙදින තුල නිසියාකාරව හුස්ම ගැනීම හෙලීම පිළිබඳ නොදැනෙනි. අද දින හොඳින් නා පිරිසිදු වඩු වූ විට උදරේ පිම්බීම හැකිලිම එක දිගටම සුළු වේලාවක් බලා සිට සිත විසිරී ගිය විට නැවත මා ඉඳගෙන සිටින ඉරියව්වට සිතගෙන ආවෙමි. මේ ආකාරයට දිගින් දිගටම සිදුවේ. ඉදිරියේදී භාවනාව සිදු කළ යුතු අයුරු පහදා දෙනසේක. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ආධුනික යෝගිනියා මේකම මේ දිනචරියාවම නිතිපතා කරනකොට හිතා ගන්න බැරි වේගෙන් ඕක කස කැවෙනවා. Java කැවෙනවා. ඒ නිසා දැන් Java අල්ලගන්න පටන් ගන්න තියෙන්නේ ඇඟලෙඩ කරගන්න එපා. අනුගේ ප්‍රශ්න වලට ඔළුව දාලා ඔළුව නරක කරගන්න එපා. කාලසටහන නිතිපතා කරන්න. එතකොට ඔය ඇති වෙච්ච Java වාසිතී හිටි. කල්යාණ මිත්‍රයන් වහන්සේට নমස්කාර වේවා. අවසරයි. මේ මාගේ ජීවිතයේ සහභාගී වෙන පළමු භාවනා වැඩසටහනයි. ඔබ වහන්සේගේ දේශනා මාස 10ක් තිස්සේ අසන මාහට මෙම වැඩසටහන සහභාගී වන්නට ලැබීම භාගයක් කොට සැලකෙමි. පරයන්ක භාවනාවේදී සුදුසු පරිදි හිඳගෙන මම දැන් මෙතන යනුවෙන් කයර සිතගෙන ආනාපානයේ දෙසට සිත යොමු කළෙමි. වෙනදාට මෙන් මෙහිදී ආනාපානයේ සියුම් සියුම්ව පටන් ගනී. මා ටික වේලාවක් මෙසේ බලා සිටියේදී නොදැනීම නින්දට වැටුනි. විනාඩි 10කින් බලන විට කිසිවක් මතක නැත. ඉන්පසු නැවත කයට සිත තබා සිටින විට සිතේ සෞම්‍ය ස්වභාවයක්ද සිතවිලි බහුල ස්වභාවයක්ද වරින් වර වරින් වර මාරුවන බව වැටහින. ඒවා දෙස සතියෙන් බලා සිටින විට මුළු ශරීරය පිච්චෙන ගිනිගන්න ආත්මෙන් දැනින. වරහන් ඇතුලේ තේජෝ ධාතුව පුදුම විදියට දාඩිය දාන්නට විය. තවද මේ ශරීරයෙන් සිත හෝ හෝ පන එළියට යන්නා අදින්නාක් මෙන් දැනේ. මේ අවස්ථාව මාහට දිගටම සතිය පවතාගෙන යාමට බාධාවකි. දැන් භාවනාව ඇති බවට යටිහිත සංඥා මතු කරයි. භාවනාව දමාගස දුවන්නට සිටේ. පිච්චෙන අවස්ථාවලදී දුවලා ගොස් ජලයට පනින්නටද සිටේ. දන හිසේ සහ කොන්දේ මරණාසන්න වේදනා මතුවේ. මා ඒවා ජය ගන්නට වරහන් ඇතුලේ සතිය සිහිය පවත්වන්නට අපොහොසත්ය. මම සෑම විටම ආනාපානයේ නැගිටින්නේ කලකිරුණු මුහුණක් සහ කලකිරුණු සිතක් සමග. මට වෙහෙසකාරී බව හා එපා වීම කලකිරීම එයි. නමුත් මා උත්සාහය අත නොහැර දිගටම භාවනා කරමි. පපුව මැද තද කරන හිර කරන වරහන් ඇතුලේ පපුව පැලෙන්න එනවාසේ ස්වභාවයන්ද වටහා ගමි. ඒ ඔස්සේ දිගටම සතිය පිහිටුවන්නට උත්සාහ කළත් භාවනාව දමා යන්නට විමි. දැන් නම් දුක මට හොඳටම වැටේ. මා භාවනා කරන විදිය හරිද වැරදි නම් අවවාද දෙනසේක්වා. කල්යාණ මිත්‍ර ගුරු ස්වාමින් වහන්සේට උතුම් නිවන් මින් සැනසේවා. එන්න තියෙන දුක් ටික වහවහ පැමිණේවා කියලා කියයි. ඔය ඉන්න කෙනෙකුට දෙන්න තියෙන කාල වරෙන් කියලා දෙන දේ වගේට දාගෙන දෙනවා කියලා එන්න තියෙන ඔක්කොම එන එකයි තියෙන්නේ. මොකද දැන් හිත කියලා තියෙනවා මම කොහොමද කාගෙන යනවා කියලා. ඒ නිසා භාවනාදී දුක පැමිණෙනවා නම් සිත දෙව්දු කොට වැඩියා කියලා හිතා ගන්න කියලා පණ්ඩිත ස්වාමීන් කියනවා. දුක්ඛ සත්‍ය හොඳටම ආසන්න වෙලා තියෙනවා. ඉතින් gedera යනවා කියලා කියන්නේ ඒකෙපයි කියන එක. ඒ නිසා අතාරින්න එපා. ඔయిత වැඩි වේදනාවක් ඒ ඔක්කොගෙම මේ අපේ પરමාර්ථයට කිට් වෙනවා දුක්ඛ සත්‍යයට කිට් වෙනවා කියලා හොඳට කය පෝෂණය කරලා ධානයෙන් හොඳට නාවල ධානයෙන් හොඳට නිදාගන්න නිදාන මේ භාවනාව කරන්න. පින්වත් ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගිනියක් සක්මනේදී පියවර කිහිපයක් සතිය පිහිටුවිය හැක නමුත් සමහර වෙලාවක සිතින් වම දකුණේ කීවද ඒ අතරදී වෙනස් සිතුවිලි ගලා එයි පරයන්කේදී ඉඳගෙන හුස්ම දෙස සිත යොමු කළ විට පළමු හා දෙවන හුස්ම පමණක් රළු ලෙස දැනේ. ඊතා එක්මනින් හුස්ම නාසිකාග්‍රයේ වැදීම වැදීම නොදැනී යයි. සිත විවිධ අරමුණු වලට යොමු වේ. සිත පිට ගිය බව දැන නැවත හුස්ම දෙස සිත යොමු කළද හුස්ම නොදැනීම බාධාවක් ලෙස හැඟේ. කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේකා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය දෙකක් දෙකක් හරි පේන එකත් ලොකු දෙයක්. එමේ හුස්මම නැත්තම් පිටගේ හිත නැවත කයේ ගෙනත් යන්න. ඒතර මම මැරෙලා නැහැ කියලා වෙතේරේ. නිින්ද ගිහිල්ලා නැහැ කියලා තේරෙයි. අසත්‍යමත් නැහැ කියලා තේරෙයි. ඒතර මේ කය වැඩි වෙලා ඉන්නකොට හුස්ම හෝ ඒ නිින්ද ගිහිල්ලා නැති බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට මොකක් හරි පෙන්න. ඒක හුස්ම වෙවිය යුතු නැහැ. ආන්නේ විදිහට නැවත gedara පැමිණීම සඳහා කුමක් හෝ අරමුණක් තියාගෙන කය හෝ හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ කයේ බර හෝ තියාගෙන යන්නේ එකක්ම නැති උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ස්වාමින් වහන්ස වැලිමලුවේදී විනාඩි 25ක සක්මනට පසුව මා ආනාපාන සතියේ සිත යොමු කළෙමි. මුල් දිනට වඩා ඉක්මනින් හුස්ම රැල්ල කෙටි වෙන බව, සැහැල්ලු වෙන බවත් අත්විඳෙමි. මගේ කය පාවෙන වලා රොදක් මෙන් සැහැල්ලුවේ. එවිටම මගේ නළලේ මැද කොටස තදවීමක් සිදු විය. ඒ මොහොතේ දම්පාට වෘත්තාකාර ආලෝකයක් නළ දෙසින් හිස් කබලේ ඇතුළතින් පිටුපසට ගමන් කරනු හඳුනාගත හැකිය. එම ආලෝක වෘතෙහි මැද කළු පැහැ ගසක් වැනි රූපයක් දෙසින. පසුව දම් පැහැ කෙමෙන් අඩු වී ලා නිල් පැහැයක් ගැනීම සිදු විය. නල්ලේ වේදනා කෙමෙන් වැඩි විය. මෙව සිදුවීම සිදුවෙන විට මගේ සිත නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වෙත යොමු වී තිබෙන හඳුනාගත්තෙමි. මෙය විනා මෙය සඳහා විනාඩි 5ක් පමණ කාලය ගත වන බව හඳුනාගත්තෙමි. ස්වාමීන් වහන්සේ මෙවැන්නක් සිදුවිය හැකිද මාහට පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒක වෙච්ච දේ මොන දීපු දේ අත්විඳපු දේ පිළිබඳ සැකයක් තියෙනවා. මෙහෙමත් දේවල් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ කියන්නේ වෙන දෙයට මුණට කියලා ගැහිල්ලක් වෙලා තියෙනවා. ඵලයන් කියලා කියමනක් වෙලා තියෙනවා. උණු වතුරක් කිරිලක් වෙලා තියෙනවා. ඒ නිසා භාවනා කරුවොත් සත්‍ය අපි ළඟට එන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඉතින් ඒකට අපි ඵලයන් කියනවා නම් මුණට කියලා ගහනවා නම් උණු වතුරක් කිරුවොත් ඉතින් මුසුප්පු වෙනවා. වෙන්න පුළුවන් දේ විතරයි වෙන්නේ. ඒ නිසා සාදර වෙයි. එන ඕන දෙයකට සාදර වෙලා යන්න භවනට එච්චර කල් යන්නේ කල් යන්නේ මේ සත්‍ය වැටෙනකොට සත්‍යයට එපා කියන නිසා. සත්‍යයට මූණට කියලා ගහන නිසා. සත්‍යයට උනතරවක් කරන නිසා. සතියට ඉඩ දෙන්නේ නැති නිසා. ඒ නිසා දිෂ්ඨාන කරගෙන යන්න මම මොකටවත් බාධා කරන්නේ සතියෙන් බලන් ඉන්නවා. සැක කරන්න එපා. ඒ සැකය පස්වෙනි නීවරණේ. ඒක අයින් කරගෙන යන්න විචිකිච්ඡාව නැතුව වෙන්න පුළුවන් කියන අදහසෙන් මුණ දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම දැන් මෙතන පරයන්කේ බව පොළවේ කකුල් ස්පර්ශ වී ඇති ආකාරයේ දෙයත් එකමතයක ඇති ආකාරයට තේරුම් ගතිමි ආශ්වාසය හා ප්‍රාශ්වාසය පපුවේහි පපුවේ පිම්බීම හැකිලීම මගින් තේරුම් ගතිමි ටික වේලාවක් ගත වන විට එම ආශ්වාස ප්‍රාශ්වාස නාසිකාග්‍රේ රෝම කූප වලින් හා උඩුතලට ග්‍රහණය කරගත හැකි විය එක එක දිගට වාර 10ක් පමණ ගතවන විට විවිධ අදහස් සිතට නැගී යලි හුස්ම ගැන සිත යොමු වන විට දිග හුස්ම වැටහෙන බව හැඟේ. පෙර පරිදිම නාසිකාග්‍රයට හා උඩුතලට අවධානය යොමු කර නොහැකි වුවත් පළමුව පිම්බීම හැකිලිම වෙතට අවධානය යොමු කර පසුව නාසිකාග්‍රයට අවධානය යොමු කළ හැකි විය. උදෑසන ඝණ්ඨා නාදයට භාවනාව ආරම්භ කළ පසු දානය සඳහා ඝණ්ඨාරේ නාද කරන තෙක් භාවනා කළ හැක. එහෙත් භාවනාවේ අවසාන කොටසදී දැස් නොහැර ඉරියව් වෙනස් නොකර සිටීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. තෙරුවන් සරණයි. ඔය විදිහට හුස්ම 10ක් බලන ඉන්නකොට හිතවිලි එන්න හේතුව අර 10 පුරාවට හුස්ම දිහා බලලා නැහැ. ඒක සියුම් වේගෙන එනකොට මං හිතන හැටියට ඒක අතහැරිලා. එතකොට ළඟ තියෙන ඊගාව අරමුණ එනවා. ඒ නිසා ඒ අරමුණක චර්යාව මූල කර්මස්ථානයේ රචනයේ මූල කර්මත්තාන්නේ විපරිණාමයේ දක්නාසුලව බැලුවොත් පිටින් හිතුවලින් බාධාක් එන්න වෙලාවක් නැහැ. ඒ නිසා අරමුණේ වෙනස් වෙනකොට වෙනස් වීම අත නෑර දිගට නිරීක්ෂණය කරන අදහසින් භාවනාවට බහින්න එතකොට වෙනසක් දැක් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ කරුණාවෙන් පිළිතුරු දෙනසේක්වා ආනාපාන සතිය මම ආනාපාන සතිය ප්‍රගුණ කරමි. ඉක්මනින් හුස්ම රැල්ල සංසිදේ කම්පන චංචල ගති වෙනදා මෙන් ප්‍රබල නැත. ඒද සංසිදීයයි හුස්ම රැල්ල ඉඳ හිට දැනේ. හිස් අවස්ථා දෙස ඔහේ බලා සිටිමි. සිටින අතරතුර සිතුවිලි ඒ සමහර අවස්ථාවලදී සුත නදනීම සිතුවිලි දිගේ දිවයි. මා කල යුත්තේ කුමක්ද? එම සිතුවිලි හඳුනාගත යුතුයද? වීතරාගී වීත දෝසී වශයෙන් ඉදිරියට ආනාපානයේ සතිය දියුණු කරගෙන යාමට උපදෙස් ලබා දෙන්න. සක්මන් භාවනාව සක්මන් භාවනා කරගෙන යාමේදී ශරීරයේ කම්පන ගති, චංචල ගති දැනෙන පසු එදිනෙදා වැඩවලදී සන්ධි නමා කරන වැඩවලදී සිහිය පිහිටුවා නැති විටද ඉරියාපත භාවනාව වැටෙනවාද පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඔය ඉරියාපත භාවනාව කියලා ඉතින් තමයි මොකද්ද කියන්නේ මන් දන්නේ කෙසේ නමුත් සතියට හංගලා මොනවක්වත් කරන්න බෑ. සතියට විරුද්ධව මොනවක්වත් යන්නෙත් නැහැ. ඒ නිසා සතිය දිගට වඩන්ඩ පරියංකේදී මුල අගති සඳහන් කළ දෙන විදිහට හිස්තන බලනවාද හිතවිලි බලනවාද ආහනපාන බලනවාද කිව්වොත් මොන්නම දෙයක්වත් නම් නොකර බලන්න පුළුවන් හැකියාව බලන්න එතෙන්ට ගියාට පස්සේ. මුලදී නෙවෙයි එතෙන්ට ගියාට පස්සේ මතුවෙන දෙයක් නම් නොකර දෙස බලනින්න එතකොට ප්‍රශ්නෙ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කර වම දකුණ ලෙස එක් එක් පායට සිත යොමු කරමින් විනාඩි 3-4ක් සක්මන් කර ඊළඟට ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් විනාඩි 10ක් පමණ සක්මන් කළෙමි. ඊළඟට ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සක්මන් කිරීම ආරම්භයේදීම දෙතුන් වරක් සිත පිට ගියත් වහාම සිත දෙපා වලට යොමු කළෙමි. විනාඩි 20ක් පමණ සක්මන් කරන විට දෙපා වල වේදනාව කොන්දේ වේදනාව තදින් දැනෙන. එම වේදනා ගණන් නොගෙන නැවතිලි ඔසවනවා යවනවා තබනවා සිතමින් සක්මන් කරන විට වේදනාවත් තුනි වී ගොස් සිත එකඟ වන බවක් දැනේ. ඉන්පසු බොහොම සැනසille පෑක පෑක් ඉක්මනතුරු සක්මන් භාවනාව කළෙමි. තවත් බොහෝ වේලාවක් සක්මන් භාවනාව කළ හැකිව තිබුණත් කාලය ඉක්ම ගියෙන් සතියෙන්ම පැමිණ පරයන්ක භාවනාවට වාඩි වුනේමි. පරයන්ක භාවනාව ආරම්භ කර නාසිකාග්‍රයට සිත යොමු කළ විට වම් නාසයෙන් වැඩි වායු ධාරාවකුත් දකුණු නාසයෙන් අඩු වායු ධාරාවකුත් ඇතුළු වෙන බවත් පිටවන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ අතර බාහිර ශබ්දවලටද වරින් වර සිත ඇදී ගියත් නැවත නැවත නැවතත් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියටම සිත යොමු කළෙමි. මෙලෙස ටික වේලාවක් සිටන විට හුස්ම නොදැනී ගොස් නැවත හුස්ම ගැන අවධානය යොමු විය. නැවතත් මම ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය මෙනෙහි කළෙමි. ගරුතර ස්වාමින් වහන්සේ මගේ භාවනා කටයුතු වල අඩුපාඩු පෙන්වා දෙනසේක ඔබ වහන්සේට මේ කරන සත්ක්‍රියාව තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය මේකේ පරියන්ගේ සක්මනේ මොනක් බාධාවක් පේන්නේ නැහැ. එහෙම තටහන් වෙලා නැහැ. නිසා මේක මේ විදිහට අර කොලින් මතය මතක් කරා වගේ නිතිපතා දිගට කරන්ඩ දිගට කරනකොට භාෂා මේ භාවනා මේරීමක් නැත්නම් යන පාරේ පුරුදු ගතියක් එයි. ඒ නිසා දිගට නිතිපතා ගෞරවයෙන් ආදර ගෞරවයෙන් සද්ධාවෙන් කරන එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම ප්‍රථම වර සහභාගී වෙන ආධුනික යෝගියෙක් කිසියම් ආයාසයකින් අරබුණද ආශ්වාස 20ක් 30ක් පමණ වන විට ආයාසයකින් තොරව નિરાයාසයෙන් සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් බවට ආශ්වාස ප්‍රාශ්වාස සංසිද්ධිය පරිවර්තනය වුණි. එම ක්‍රියාවලිය ඊතා සියුම් වී ගොස් ඇතැම් විට ආශ්වාසයේ හුස්ම රැල්ල නොදෙනෙන අවස්ථාද ඇතිවිය. සතිමත්ව ආනාපාන සති භාවනාවේ යෙදුනද ආශ්වාසය 40 50ක් පමණ වන විට ආරම්භයේදී ඍජුව පැවතුන කය වෙනස් වී ඇති බව දුටිමි. නින්දට පතුවකුගේ මෙන් හිස පහතට කඩා හැලී ඇතිවන දුටිමි. මට නිින්ද නොගිය බව දනිමි. කතරම් ආයාස කළද ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දෙස සිත යොමු කළ විට කය පිළිබඳ අවබෝධය ගිලිහි යන බව මට වැටහුණි. ආනාපාන සතිය සඳහා ඍජුකය අවශ්‍ය බව දනිමි. මෙය මගහැර ගැනීමට නොතේරේ. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධය ලැබෙනසේක්වා. විශේෂයෙන් මතක තියාගන්න ගොරෝසු ආනාපානෙ හොඳට කය කෙලින් වෙනවා. සියුම් වෙනකොට අපේ ආනාපානයයි කය දෙකම හිතෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. අතිසූක්ෂම වෙනකොට ඒ වටිනාම දේ එනකොට අපි එතන නැහැ. ඒ නිසා අනිත් දවසේ සියුම් වෙනකොටම ලෑස්ති වෙලා යන්න පෙරමග ලකුණු බලලා මේ අතිසියුම් වෙලාවෙත් ඉරියව පවත්වන්න පුළුවන් නම් අතිසියුම් වෙලාවෙත් ආනපන බලන්න පුළුවන් නම් ඊ타ත්ම සුඛයක්. ඒකට කියනවා ආස්වාසය ආස්වාදයක් වෙන වෙලාවක් කියනවා. මේක එතෙන් එනකොට මග ඇරිලා. ඒ මග ඇරෙන්න හේතුව සතිය තීව්‍ර නැහැ. අනිත් දවසේ ලෑස්තිලා යන්න හැම ආස්වාසයක්ම ආස්වාදයක් වෙනකන් අතිශිව් වෙනකන් පරීක්ෂා කරන්න. ඒකට කයමුත් සාක්ෂි ලැබෙයි. භාවනාවෙත් හොඳ සූක්ෂම අවස්ථා දකින්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දක්න වමයි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සක්මන ආරම්භා ටික වේලාවක් යන තුරුම සිතට සිතුවිලි ගලා එනවා. ඉන්පසු සිත දකුණ වමයයි මෙනෙහි කරමින් සක්මන් කළා. පියවර 20ක් පමණ යන විට පාදවල වේදනාවක් ඇතිවිය. මද වේලක් මද වේලාවක් නතර වී හිඳගෙන සිටියා. ඊට පසු නැවතත් දකුණ වම ලෙස මෙනෙහි කරමින් සක්මන් කළා. එලෙස පැය භාගයක් පමණ සක්මනේ යෙදුනි. පර්යංක භාවනාව. පර්යංකයේ හිඳගෙන නාසයට සිත යොමු කරන් සිටින විට නාසිකාග්‍රයේ හුස්ම ඉහළ පහළ යන සැටි දැනුණා. සිත පිට නොගිහින් ටික වේලාවක් යනතුරු ආනාපානයේ දෙස බලා සිටියා. සුළු වේලාවක් පමණයි අරමුණේ සිත එකඟ කරගත හැකි වූයේ. සිත පිට ගිය විට ආයාසයෙන් නැවත හුස්මට සිතගෙන ආවා. මෙලෙස පැය භාගයක් පරයන්කේ සිටියෙමි. මෙම වැඩසටහන මාගේ පළමු වැඩසටහනයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔකේ පැය භාගයට පැය භාගයක් පරයන්කේ තියෙන ඉතින් පැය භාගෙන් නැගිට්ටයි කියමුකෝ. ඉරියා වෙනස් කරයි කියමුකෝ. සතියට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම නැගිටට පස්සේ එහෙම සතිය කඩා හැලෙනවද? එහෙම නැත්නම් ඉරියව මාරු කරාට නැත්නම් ඉරියව මාරුවේදී හිරියාපත මන්තන්දීයේදී සතිය පවත්වන්න පුළුවන්. ඒකට slowly, mindfully, silently දාන්න. නැවතිල්ලේ ඉරියව මාරු කරන්න. සතියෙන් ඉරියව මාරු කරන්න. නිස්සද්දව ඉරියව මාරු කරලා බලන්න. පැය භාගෙන් පස්සේ මොකද වෙන්නේ කියලා භාවනාවේ ලස්සන දැකපු නැති පැති ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ හිත පිටට යන විට හෝ කැක්කුම් රිදුම් ඇතිවන විට එය මෙනෙහි කිරීම අනිවාර්යද එසේ නැතුව මූල කර්මස්ථානයේ හිතගෙන යා හැකිනම් රිදුම් කැක්කුම් මෙනෙහි කිරීම මගහැර නැවත කර්මස්ථානයේ හිත යොමු කිරීමේ වරදක් තිබේද ඔබ වහන්සේට සම්බුදු සරණයි ඔය දෙකම තියෙද්දි මූල කර්මස්ථානට නොගී ඉන්න පුළුවන් වේදනා කැක්කුම් තියෙනවා මෙනෙහි කරන්නෙත් නැහැ ඕන යන්න පුළුවන් මූල කර්මස්ථානට යන්නෙත් නැහැ ඒ අර මුලින් කියපු தত্ত্ব දෙකටමත් වැඩිය දියුණුයි Taman ඉන්නේ වැරදි තැන බව දන්නවා. නිවැරදි මූල කර්මත්තානෙත් පේන යන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ සතිය පුදුම රැඩිකල් වාදී වෙනවා. ඒ යන්නේ ඉස්සලා ওই தත්ත දෙකට එනවා. ඒ නිසා සැකනම් ආපහු මූල කර්මත්තාන්ට යන්න. සැක නැත්තම් Taman ඉන්නේ පිට අරමුණකෙක් බව දැනගෙන ඒකම දැනගෙන ඉන්න. එතකොට තමයි අරමුණ වල කෙලස් නැහැ කියලා තේරෙන්නේ. අපි වැරදිලා බය වෙලා කලබල වුණොත් තමයි කෙලස් වෙන්නේ. පිට අරමුණට ගියත් බය නැතුව හිටියොත් ඒ කෙලස් නැහැ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් පෙරදින ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරයන්ක භාවනාවේදී උදරයේ පිම්බීම හා හැකිලීම මත සතිය පිහිටවමි. අද උදෑසන සිට උදරේ ක්‍රියාවට සතිය පිහිටවන විට වාත ධාරාව නාසයෙන් ඇතුල් වී පපුව හරහා ගොස් උදරේ පිම්බී බිත්තියේ වැදෙන බවකුත් හැකිලෙන විටදී වාත ධාරාව උදරයෙන් පිට වී පපුව හරහා ගොස් නාසය හරහා පිටවන බවක් දැනේයි හැඟේ. නමුත් සතිය පවත්වාගෙන යාමට කිසිදු අවහිරයක් නොමැත. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් වැඩිදුරටත් ගෞරවයෙන් හා යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඒ මොන ක්‍රමයකට හෝ ඒ දිගට මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා මුලිච්ච කරගෙන පවත්තන්න පුළුවන් පවත්වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න. එතකොට සතිය හොඳට මුල් බයින. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනා සක්මන් කරන විට ශරීරයේ ඉබේම සක්මන් කරනවා ලෙස වැටහෙනවා. ඉබේ ඇවිදින ශරීරයේ දෙස මා සතියෙන් බලා සිටියා. තෙරුවන් සරණයි. ඔය විදිහට කොච්චර පියවර ගාණක් සතියෙන් ඇවිදින්න පුළුවන්ද? ඒක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියන සාමාන්‍ය බුද්ධිය යොදවන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී ආසනයේ සකසා හිඳගත්ත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය සිහියට ගැනීමට බොහෝ වේලාවක් ගන්නවා දෙපා තබාගෙන සිටින විට තිබෙන වේදනාව නිසා එහෙත් දෙපා දිගු කර තබා ගැනීම නිසා වේදනාව අඩු බැවින් ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලා සිටිය හැකිය දෙපා දිගු කර තබා ගැනීම වරදක් නැද්ද? බුදු පිළිමයක් ඉදිරියේ සිට එසේ භාවනා කිරීම අකුසලයක්ද? ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කළත් මට බොහෝ වේලාවක් යනතුරු වම් සිදුරට ආශ්වාස එනවාද පැහැදිලි නැත. දකුණු සිදුරෙන් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සිදුවන ආයයි මට සිතේ. මට සිත යන්නේ හෘදේ හෘදේ වස්තුවේ උස් පහත් වීමටයි. වරින් වර නාස් සිදුරට සිත යොමු කළද පැහැදිලි නැත. සිත වෙන අරමුණකට නොයයි. ඒ කෙරේම සිටියද පැහැදිලිව තේරුම් ගැනීමට අපහසුයි. වම් සිදුර සීතල බව හා හිරවන බවක් වරින් වර දැනිනි. බොහෝ වේලාවක් ගියත් පැහැදිලි නැත. වරින් වර නිදිබර ගතිය එනවා. නැවත මම මෙතන කියා සිටිමින් උත්සාහ ගත්තත් නිදිමත එනවා. පැයක් පැයක් ගත වූවා. පැහැදිලි නැති බවක් නිදිමත නිසා සතිමත් භාවනාවට යොමු වුණා. පැහැදිලි නැති බවත් නිදිමත නිසා සක්මන් භාවනාවට යොමු වුණා. සක්මන් භාවනාව මුල් දිනේ අපහසුයෙන් පය තබා සිහි එක තැනකට ගෙනාවා. ලනුපැදුරේ ගැටෙන විට රළුයි. සීතල පොළොවේ පයට සීතල දැනෙනවා. දෙවැනි දිනේ හොඳින් පැයක් පමණ සිත එක්තැන් කර භාවනාවේ යෙදුනා. තුන්වන දිනේ වන අද අලුයම සක්මන් කරන විට පෙරට වඩා ලනුපැදුර ගැටෙන දෙපා මෘදු බවක් දැනුණා. එසේම පියවර 25ක් පමණ යන අතරම අස්තීන්ගේ ශබ්දය නිකුත් වුණා. දැන් සතිමත් භාවනාව ව සිත හොඳින් තබාගෙන යන්න පුළුවනි. නිදිමත ගතිය එන්නේ පෙර විපාකයක්ද? පරයන්ක භාවනාවේ හා සක්මන් භාවනාවේ මින් ඉදිරියට මා නිවැරදි කරගන්නේ කෙසේද කියා කරුණාවෙන් පහදා දෙන සේක්වා පතන්නා වූ අයරකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේ විස්තරය තුලමත් නිවැරදි වගේක් වෙලා තියෙනවා. ඒ නිසා දිගට කරන්න කොන්දේ අමාරුව තියෙන එකෙන් කියන්නේ කොන්දක් තියෙනවා කියන එකයි. ඔළුවේ අමාරුව තියෙනවා කියන්නේ ඔළුවක් තියෙනවා. බොළු ඇතුලේ ගොම නෙවෙයි තියෙන්නේ. මොලයක් තියෙනවා. දතේ අමාරු කියලා කියන්නේ දතක් තියෙනවා කියලා. ඉතින් ඒකගේ අනුහසින්නියා මොලේ රෝග නැසෙන්නියා කියලා ඒකත් ජයසිරි මංගලම් කියලා දතේ පිටවන යන එකයි තියෙන්නේ. මේ මේක ලියලම තියෙනවා. මෙහෙම අමෝරාවෙන් කරනකොට කොහොමද එන්නේ එන්නේ සතිය ඍජු වෙන්නේ කියලා. ඕකමයි ක්‍රමී. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මේ පින්බිමට පැමිණි දෙවන අවස්ථාව වෙමි. සක්මන් භාවනාව උඩමළුවේ ලනුපැදුරේ තරමක වේගයකින් සක්මන් කළමි. දෙපතුලෙහි මුලමැද අග මෙනෙහි කළමි. සිත විසිරීම ඊටාම අවම විය. ටික වේලාවක් සක්මන් කරන විට දෙපතුලේ ඇති රළු ස්පර්ශය මදක් මෘදු වන බව දැනුනි. දෙකක් කුලේ බත් කෙන්ඩා ප්‍රදේශයේ තද බවක් රිදීමක් දැනුනි. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට තරමක නිදිමත ස්වභාවයක් දැනුනි. සක්මන නවතා ටික වේලාවක් මාගේ ශරීර අභ්‍යන්තරයට සිත යොමු කළමි. නහර වැය දිගේ වගේ සියුම් ලේ දහරා ගමන් කරනවා දැනුනි. මේ භූමියේ පවතින සියලු චංචල නිශ්චල දේවල් පිළිබඳ මෛත්‍රී සිතුවිලි පහළ විය. ලනුපැදුර වියු කෙනාට පවා පර්යංක භාවනාව සිත මූල කර්මස්ථානයෙන් පිටතට යාම ඊටාම අවම විය. හුස්ම රැල්ල වම් නාස්පුඩුවෙන් ඇතුළී දකුණින් පිටවන්නාසේ සේද වරක නාස්පුඩු දෙකෙන්ම පිටවන වාසේද දැන්නේ. හුස්ම ඇතුළට ගන්නා විට සිසිල් බවද පිටතට හෙළන විට උණුසුම්වද දැනුනි. පාහිර ශබ්දවලට සිත යොමු නොකළමි. මද කොන්දේ කක්කමක් දැනුනි. වේදනාවක් බව මෙනෙහි කළෙමි. දකුණු කකුලේ හිරිවැටීමක් දැනුනි. එය මෙනෙහි කළෙමි. ටිකකින් එය පහව ගියේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි පතමි. මෙයාට නහර තියෙනවා කියලා ලියලා තියෙනවා. කොන්ද තියෙනවා කියලා ලියලා තියෙනවා. එක එක දේවල් තියෙන බව තේරෙනවා භාවනා කරනවා. ඕක තමයි ප්‍රශ්නේ. තියෙන තියෙනව රිදෙනවා. ඔය භාවනා නොකරන ළඩ මොකක්වත් නැහැ. කොන්දකුත් නැහැ, නහරවලුත් නැහැ. මොකක්වත් නැහැ කයිවාරු කියලා කියලා ඉන්න වෙලාවට. ඒ නිසා භාවනා කෙරුවොත් ඔවා තේරෙනවා. ඒකව ලස්සනට ලියන්නේ වැරදුනා කියලා නෙවෙයි. දැන් තමයි දන්නේ නහර තියෙනවා කියලා. දැන් තමයි දන්නේ කොන්දක් තියෙනවා කියලා. දැන් තමයි දන්නේ දත් තියෙනවා කියලා. අන්න ඒ විදිහට මේක වාර්තා කරපු දවසේ නිවන කනගා. කමටහන් ගැටළු එපමණයි. ධර්මදේශනාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ දින ධර්මදේශනාවට අදාළව මට පහත ගැටලුව ඇතිවිය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි අප කරන සෑම සියලු කටයුත්තක්ම හැකිතරම් නිහඬවම ශබ්ද නොනැගෙන සේකල හැකිවීම සතිය ඇති බවට ලකුණකි. එවිට රාත්‍රියට ගෙවල් බිඳින සොරුන්ට ආදියාට සතිය ඉතා ඉහළින් තිබිය යුතුය. එය එසේද? පැහැදිලිව මීයන්ගේ බිය පූසෙක්ගෙන් අහන්න බෑනේ. මීයට ළඟා වෙනකොට ඌ කරන සෙල්ලම උට උට සුවිශේෂී ඥානයක් තියෙනවා. හොරුන්ට ඝන දෙයිනි උනක් තියෙනවා. අපි ළඟත් ඒක එහෙමම තියෙනවා. ඔය හැම එකෙක්ම හොරෙක්. අර කරලා බල්ලා නැහැ. මගෙන් අහන්න නටන කකුලේ ගෙජ්ජි කපන හැටි කියලා දෙන්න. හැබැයි මට කියලා දෙන්න බෑ කපලා පින්න තැයි. ඒ නිසා නිස්සද්ද එක අමු හොරා. නැත්තම් හුද්ද සතියක් තියෙන කියලා. දෙකෙන් කැමැති එකක් තෝරගන්න. ලිඛිත ප්‍රශ්න එපමණයි සවන්හස. හොඳයි කවියක් තියෙනවනේ කියන්න. කටහඬ හොඳයි. හිමි දේශනා බන සිතට වඩීවා දින හැම උපදෙස් නිති පෑදේවා එලෙස සිටින්නට සිත යොමු වේවා සම්මා සතියට මග පෑදේවා සත්මන් මළුවට යන්න ලැබේවා ගල් කැට කැබිලි තිනෙතට පෙනේවා පිරියම් කරවට වේගෙන් ආවා පසු සක්මන සිත වෙත ඒවා පය පෑගෙන වැලි පයට දැනේවා පය තැලෙනා තන් සිතට දැනේවා පය නිදහස් වන අයුරු දැනේවා යදි ගැටෙනා තැන සිතට දැනේවා සිරුර සිරුවෙන් නිති පවතිවා දෙපයි වෙනස්කම එකට දැනේවා දෙපාසල පමණක්ම පෙනේවා එලෙස සියල්ලෙන් මසිත මිදේවා සක්මන පසු කර බණගෙට ආවා පර්යංකය වෙත කය හැරලුවා පහසු ලෙසින් අසුනද කරලුවා බුදුන් නැමෙදෙනෙත් පියන් වැසුවා ආනාපානෙත සිත යෙදවුවා හුස්ම දිවෙන හැටි සිතෙන් සෙවුවා ඉඳුරන් හුස්මට පැටලෙනු දුටුවා නාහි තල්ල ගෙල පපුවද වූවා වාරදින හැටි ඉඳුරන් දුටුවා වරදියන හැටි දුරන් දුටුවා සියුම් හුස්ම වූව සිහියෙන් දුටුවා මෙතෙක අතර ඇති හිස්තැන දුටුවා මේවායින් සිත දමනය වූවා වටපිට ලෝකෙන් නිදහස් වූවා විටක හිස් කමින් සිතම වෙලුවා එහිදී පුව සතියෙන්ම සැරුවා මෙලෙස දෙන්නට විරිය වැඩේවා ඒහා පුදු බණ ගැන පැහැදේවා දිවියම සතියෙන් නින්න ලැබේවා මෙවිතින් දිවියට ජයද ලැබේවා තෙරුවන් සරණයි බලින කවිය ආයේ කියන්නේ නැහැ ඒක බලින කවිය ආවේ නැහැ මූඩ් එක තිබුණේ නැහැ හිමි දෙසනා බන සිතට වඩීවා දින හැම උපදෙස් නිති පෑදේවා එලෙස සිටින්නට සිත යොමු වේවා සම්මා සතියට මග පෑදේවා සාදු සාදු සාදු අපි යනවා විනාඩි 40ක් තියෙනවා සක්මනට. ශිරු දිනාටම තෙරුවන් සරණයි.